අවිවේකතාවය ආරද්ධ විදේ භාවය ඒ කියන ගුණ ධර්ම සාකච්ඡා කරන්න ඇවිල්ලා තියෙනවා. ඒ ගුණ වලින් හම්බ වෙන මෙලෝ වශයෙන් හම්බ වෙන ප්‍රධානම නිවනෙන් ලැබිලා හම්බ වෙන ඵලයක් විදිහට මොදිත්ත ධම්ම සුඛයක්. එහෙම නැත්නම් විවේකයෙන් හටගත්තා වූ ප්‍රීති සුඛයක් විදිහට පෙන්වලා තියෙන්නේ මේ සමාහිත හිත. ඒකේ විරුද්ධ පක්ෂය පෙන්වන්නේ අසමාහිත හිත. ඉතින් මේ අනුරුද්ධ ස්වාමීන් වහන්සේට පාළ වෙච්ච විචාරකේ තමයි මේ ධර්මය වැඩ ගන්න පුළුවන් වෙන්නේ ධර්මයට අයිතිවාසිකම් කියන්න පුළුවන් වෙන්නේ සමාහිත හිතක් ඇති කෙනාට පමණයි. ඒකම සර්වඥාන් වහන්සේ අනුමත කරනවා ඒකම ඒකම අනුග්‍රහ කරනවා සර්වඥ දේශනාවෙත් ප්‍රධාන පාට මේ සූත්‍රේ නැත්වට වෙන තැන් වලින් සාධක වශයෙන් ගත්තොත් සමාහිතෝ භික්ඛවේ යතා භූතං ඥානාති පස්සති කියලා මහණෙනි සමාහිත හිතක් ඇති කෙනාට මේ ධර්මය එහෙනම් තමයි යථා භූත ඥානය පහළ වෙනවා. ඒකමයි මේ අනුරුද්ධ ස්වාමීන් වහන්සේ මතක් කරන්නේ සමාහිතස්ස ආයන් භික්කවේ මෙතන භික්කවේ කියලා පාඩේ සඳහන් වෙන සර්වඥාන්සේ දේශනා කරනකොට මේ අනුරුද්ධ ස්වාමීන් සඳහන් කරන්නේ සමාහිතස්ස ආයන් ධම්මෝ නායන් ධම්මෝ අසමාහිතස්ස. ඒක පිළිබඳව සර්වඥාන් වහන්සේ අනුපාත කරලා නැවත තමන් වහන්සේ වාසේ පැස්ස ඉන්න මහා සිවණක් පිළිසට මේක නැවත මතක් කරන වෙලාවේ සර්වඥාසි උද්දේශ කරපු පාඩයයි මම අද මේ දේශනාවට ඉස්සරහින් තියාගන්න. මාතෘක වශයෙන් තබා. ඒකට හේතුව එතනදී සර්වඥාන්සේ සමන් වහන්සේ වශයෙන් මේ සමාහිත හිත කියන එක මොකද්ද කියලා අර්ථකථනය කරා. ඒ විදිහට සමාහිත හිතයි හිත ඇති කෙනාටයි වහන්නේ මේ ධර්මය අසමාහිත ආයත කියන නෙවෙයි මම මෙතන මේ සමාහිත හිතයි අදහස් කළේ කුමක්ද කියලා ප්‍රශ්නේ නගලා සර්වඥාන්සේ වහන් කරනවා ඉද බික්ක වේබෙකු විවිච්චේව කාමේ විවිච්චේව අකුසලේ ධම්මේ ඉද කියන එක මෙතන හුඟක් වෙලාට අර්ථකථනය කරන්නේ මෙම ශාසනයයි භාවනා කරන භික්ෂුවකෙන් ඉද කියන්නේ මේ ශාසනය. එතකොට ඉද බික්ක වේබෙකු මහන්නේ ශාසනයේ බණ භාවනා කරන්නා වූ භික්ෂුව විවිච්චේව කාමේ කාමයන්ගෙන් වෙන්ව අපි කලින් දැනගත්තා විවිත්ත පරිවිත්තස්සායන් ධම්මෝ නායන් ධම්මෝ ඝන සංගණිකාරාමස්ස කියලා. එතනත් ඔය විවිච්ඡ කියන පදේ සඳහන් වෙනවා වෙන් වෙකින් එකයි. මෙතන තියෙනවා විවිච්ඡේව කාමේහි. කාමයන්ගෙන් වෙන් වූ අතන ඝන සංගණිකාවෙන් වෙන් වූ බොහෝ විට දෙකම සමානයි. ඝන සංගණිකාව ඉන්නකොට තමයි මේ කාම ආසාවල් පහළ වෙන්නේ. මෙතන විවිච්ඡේව කාමේ විවිච්ඡේව අකුසලේ ධම්මේ. කාමයන්ගෙන් සහ අකුසල ධර්මයන් වෙනව වෙන්ව සවිතක්කං සවිතාරං විවේකජං පීති සුඛං විතක්ක චරිත වූ විතක්ක සහිත වූ විචාර සහිත වූ ප්‍රීති සුඛ ඇත්තා වූ ප්‍රථම ධානයේද එළඹ වාසය කරයි. එතකොට මේ කියන්නේ කෙනෙක් ඒ කාම ලෝකේ අපහැරලා රූප ලෝකයට ප්‍රවිෂ්ඨ වුණා කියන. කාම කාම ඡන්දය නැත්නම් පංචකාම සම්පත්තිය බහලලා පංචකාම සම්පත්තිය පරිත්‍යාග කරලා සාර්ථකව රූප ධානයකට සමාදිනවා. ඉස්ලාම ප්‍රථම රූප ධානය තමයි සමාදින. ඒ ප්‍රථම රූප ධානයේ සමාදිනකොට නීවර ධර්ම පරිත්‍යාග කිරීම සහ ඒ ධාන අංග පහක් සාක්ෂාත් කිරීම කියන මේ වෙනස සිද්ධ වෙනවා. කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච, කුක්කුච්ච, විචිකිච්ඡා කියන නීවරණ පහ ප්‍රසිද්ධයි. උග කෙනෙක් දන්නවා ඒ රූප ලෝකයේ මේ එකක්වත් කියනවනම් රූප ලෝකයේ ඒ අයිතිවාසිකම ලබන්න අමාරුයි. කාම ලෝකේට නම් මේ කාමච්ඡන්ද ආදී නීවරණ ධර්ම තියෙන තියෙන කාම ලෝකේ අපි සම්පූර්ණ සාමාජිකත්වය ලබනවා. නිසා කාම ලෝකේ පරිත්‍යාග කරලා නැත්නම් නීවරණ පරිත්‍යාග කරලා ඊගාවට රූප ලෝකයට අවශ්‍ය කරන්නා වූ ප්‍රථම ධානා ධානයට අවශ්‍ය කරන්නා වූ ධානාංග එකින් එකින් එකින් එක ප්‍රතිස්ථාපනය කරනවා. ඒ ධානාංග පහයි නීවරණ පහයි එකිනෙකට සම්බන්ධ කරලා පෙන්නනවා මේ කාමච්ඡන්දය ඒකාග්‍රතාවයේ තියෙන හිතට ප්‍රතිපක්ෂයි. ඒ වගේම ව්‍යාපාදය ප්‍රීතිය තියෙන හිතට ප්‍රතිපක්ෂයි. තීන මිද්දය කාමච්ඡන්ද ව්‍යාපාදයේ සුඛෙහි තියෙන හිතට තීන මිද්දය තියෙන හිතට විතක්කය ප්‍රතිපක්ෂයි. හොඳට මෙනෙහි කරන කෙනා තීන මිද්දේ ඉන්නේ. ඊගාට විතක්ක මේ මේ කාමච්ඡන්ද ව්‍යාධිය උද්දච්ච කුක්කුච්ච කියන විසිරිච්ච හිත වෙනුවට ඒ සුඛ හිත සුඛය ආපුවාම ප්‍රතිපක්ෂ වෙනවා. විචිකිච්ඡා කියන හිතකට ප්‍රීතිය. මෙන්න මේ වගේ ධර්ම ප්‍රතිපක්ෂ ධර්ම වලින් ප්‍රතිස්ථාපනය කෙරුවම ඒ බුද්ධලේ ඇත්තටම මේ භව ගමනේ තාමත් භවය ඇතුළේමයි පුදුමාකාර විවේකයකට නැත්නම් බුද්ධියකට සින්න වෙනවා. ඔහුට සින්න වෙනවා බුද්ධියක්. ඒක සරුවත්නාංශයේ වචනයෙන් කතා කරනවා නම් කතා කරන්නේ විවේකජං පීතිසුඛං. විවේකයෙන් හටගත්තා වූ පීතිසුඛය. සෑම වෙන අවස්ථාවල තවත් තවත්වල සඳහන් කරලා තියෙනවා ධිට ධම්ම සුඛ විහරණය කියලා. ධිතු දැමීම මිය යන කලින් මරණය මැත්තේ මෙලවදීම ලැබිය හැකි සුඛ විහරණයක් කියලා. ඒ තරමටම මේ නීවරණ පහ වදයක් කරදරයක් කටොල්ලක් දුකක් මේ ටිකෙන් අයින් වෙච්ච ගමන්ම තමයි ඒ අනිකුත් ඒ විතක්ක විචාර පීති සුඛේ කග්ගතා කියන මේ නීවරණ ධර්ම ලැබෙන්නේ ඒක පුදුමාකාර සාන්තියක් සුඛ විහරණයක් ඉතින් එතනදී මේ අපි සාමාන්‍ය ලෝකයාගේ වචනෙන් නැත්නම් ලෞකික පැත්තෙන් ගත්තොත් එහෙම අපි හිතන්නේ මේ ප්‍රීතිය සහ සුඛය ලැබෙන්නේ මේ සැනකෙලියක. එහෙම නැත්නම් මේ ලෝකේ මේ කාම වස්තු නැත්නම් වස්තු කාම සුඛ විහරණය. අනුගා මේ රූප බලන්න පුළුවන්. උගාක් ශබ්ද තියෙන, උගාක් ගඳ සුවඳ තියෙන, උගාක් රස තියෙන, උගාක් සුඛෝපභෝගී යාන වාහන දේවල් පවතින හිතූ හිතූ දේවල් විදිහට හිතේ දවන්න පුළුවන් තැන්වල අපේ කරන ප්‍රීතියයි සුඛයයි කියලා ගොඩාක් මේ භෞතික සම්පත්ති වලින් මේව ලං කරගන්න හදනවා. ඒ ලං කරගන්න හදන්නේ කවදාකවත් මේ රූප ධානයක වගක්වත් අහලා නැතිව. ඒ මොකද රූප ධානයක් ලබන්න නම් මේක සම්පූර්ණ ප්‍රතිපක්ෂ පැත්තට යන්න. රූප නොපෙනෙන තැනකට යන්න නැත්නම් ඇති වහගන්න. නැත්නම් ශබ්ද නැහැ තැනකට යන්න වෙනවා. නැත්නම් මේ අපිට මනුස්ස අං වහන්න බෑනේ. ඒ නිසා අපිට යටත් වෙන්න රබ්බ මෙතනකට ගිහින්. ඒක ගන්ධ සුවඳ දෙකම ගඳක් හෝ සුවඳක් නැත්නම් යන්නේ. රසයක් නොබලන මට්ටමට ස්කී කරු වෙන්න වෙනවා. නැත්නම් හිට වෙන්න වෙනවා. ඒ වගේම කයට පහස කොච්චරද කියනවනම් කය තියෙන බවක් දැනෙන්නේ නැති දැනට යන්න වෙනවා. දැනෙන තාක්කල් අපිට තාමත් බෑ මේ ඔය කියන කරුවටන ආගේ කරන ප්‍රීතිය සුඛයට යන්න. හිත සම්පූර්ණයෙන් හුලං වදින්න නැත්නම්කපත් වෙන පහන් දැල්ලක් වගේ නොසැලෙන නොසිතන තැනකට යන්නේ. එතකොට තමයි සර්වඥාදි කියන්නේ විවේකයෙන් හටගත්තා වූ ප්‍රීතිසුඛය කිය. නිසා ලෝකයා දක්වන මේ ප්‍රීතිසුඛය සම්පූර්ණ මේ කාංකටොල්ලක්. කුල්ලකට දාලා පොළනවා වගේ එකක්. ඒක මහා වදයක්. ඒක මහා අනාර්ය සැපයක්. කියනවා සරුවචනාංශේ මේ පෙන්වලා දෙනවා ඒ වගේට පැමිණිච්ච ධර්මතා අනුව ඊට වැඩිය මිනිස්සුෙකුට දිනින්න පුළුවන් විවේකද වූ ප්‍රීතිසුඛය දිට්ඨි ධම්මසුඛ විහෙතනේ ඒක කවදාකවත් අපේකට මිත්‍යා දෘෂ්ටිකයකට භාවනා නොකරනකොට ලබන්න බෑ ආනේ සුඛේ ලැබීම තමයි සරුවචනාංශේ මෙතන පවිවිත්ත නැත්නම් මේ විවේකය සමාහිත බව කියලා සඳහන් කරනවා ඒ සමාහිත බව පුංචි කාරණාවක් කියාගෙන ඉස්සරහට යන්නේ කොහොඳයි. මේ ප්‍රථම ධානය ලැබෙනකොට විතක්ක ਵਿਚාර පීතිසුඛ ඒකග්ගතා කියන යම් ආකාරයක ධාන ධර්ම ධානාංග පහක් අනිවාර්යයෙන්ම ක්‍රියාවක් කරන්න වෙනවා. සේවයට කැඳවන්න වෙනවා. මේ නිවර්ණ ධර්ම පහෙන් කරා. නමුත් ඒක පුදුමාකාර විදිහේ මේ සේවයට උදවගත්ත වටිනා කියාගත්ත මේ විතක්ක විචාර දෙක වගේ ධර්ම අනිවාර්යෙන් මේකක්ම කරදරයක් වදකාරයේ බාධාවක් වඩපත් වෙනවා ප්‍රථම ධානයේ ටිකක් වශී කරනකොට. ඒ මොකද මුලින් මුලින් අපි ඒක ධ්‍යාන සමතී පසන දෙකකින් ගලපෙනවා. මුලින් මුලින් අපි අරමුණ කීකරු කරගන්න නම් අනිවාර්යයෙන්ම අරමුණ මෙනෙහි කිරීම නම් වූ විතක්කය. අරමුණ හිත නැංවීම කියන්නේ විතක්කේ කිය. අරමුණ හිත නැංවීම නැවත නැවත නැවත කෙරුවොත් තමයි අපිට සාමාන්‍ය ශබ්ද වේදනා හිතවිලි නැද නමුත් පීරගෙන ගිහිල්ලා අරමුණ අල්ලගන්න පුළුවන්. එහෙම නැත්නම් අරමුණ නන්නත්තරයි. අරමුණ හොයන්න බැරි වෙනවා. ඒ වගේම ਵਿਚාරය කියලා කියන්නේ අරමුණ පිළිමද බැලීම. වෙන විදිහට කියනවා නම් ආස්වාසේ දෙහිත ඥානං ඒ ආස්වාසේ ආවිනික උලකුණු බලලා මිසක් ආපහු එන්නේ නැහැ. ඒක සාමාන්‍ය කියලා දෙන්නේ ආස්වාසය ප්‍රස්වාසයෙන් වෙන් වෙන්නේ කොහොමද කියලා බලන්න. ඊට පස්සේ ප්‍රස්වාසයට හිත ගියා නම් ඒක ආස්වාසය නෙවෙයි. මේ ප්‍රස්වාසය කියලා දැනගන්න යමක් අල්ලලන්න. විමසුම් වලට ලක් කරගෙන මිසක හිත අපු වෙන්නේ නිසා විතක්යෙන් කරන්නේ ආස්වාදයේ දැන්වීම, ਵਿਚාරයෙන් කරන්නේ ආස්වාදයේ ප්‍රස්වාසයේ වෙන් කරන හැටි. ආස්වාදයේ ඊගාව ආස්වාදයේ මේ ආස්වාදයේ වෙන්නේ නැහැටි. ආස්වාදයේ මුලමඳාග වෙන්නේ නැති ආදි වශයෙන් විමසා බැලීම. ඔන්න ඔය දෙක අත් අවශ්‍ය වෙනවා පළවෙනි ධ්‍යානයට යනකොට සමත ධ්‍යානවල. නමුත් මේ හදන්න හදන කාරණාව පොයින්ට් එක මෙන්න මේ විතක්ක ਵਿਚාර දෙක නීවරණ පවතින තාක්කල් සත්පුරුෂ සේවයක් කරනවා. නීවරණ නැත්ෙච්ච ගමන් මේ දෙන්නම අර තියෙන ධානයේ කඩන තරමට අකීකරුවෙ නැහැ. මේවා පුදුමාකාර න්‍යාය ධර්මයක් විතර වැඩ කරන්නේ. මේක සාමාන්‍යයෙන් මේක නිදර්ශන වශයෙන් පෙන්වන්න තියෙන්නේ අපි හිතමු මේ අපි ලංකාවේ පවතින වගේ දේශපාලනය නැත්නම් මේ ප්‍රජාතන්ත්‍රවාදී රජයක් පිටවන්න හදනකොට හැම පක්ෂයක්ම මැරයෝ පාවිච්චි කරනවා. මේ මැරයෝ පාවිච්චි කරලා තමයි අනිත් පක්ෂය යටපත් කරලා ඒ තමන්ගේ මිනිස්සුෝ තමන්ගේ නායක මැරයවින් නායකයා නෙවෙයි. නායකයා විසින් යොදවන කණ්ඩායමක් තමයි නර කණ්ඩායම. මැර කණ්ඩායම කරන්නේ තමන්ගේ නායකයාගේ තියෙන ಗುಣ කතා නොකරන අන් විරුද්ධ පක්ෂයේ ಗುಣ කතා කරන ඇත්තට ගහලා බැනලා තාලන කරලා පීඩන කරලා කටවල් වහන. කටවල් වහලා නෑ අපේ එක නමයි හොඳ. හොඳ නැති වුණත් හොඳයි කියන්නේ. අනිත් කට්ටිය හොඳ වුණත් හොඳයි ඉක්ක ගන්න. ආන විදිහට බුදුම තාඩන කියන කරලා අර සාමාන්‍ය අහිංසක ජනතාවට අපි කියන දේශපාලන කැම්පේන් එක කියලා කියන නැත්නම් මේ ප්‍රචාරක වැඩ කියලා කියන මේ මර්ධණයෙන්ම තමයි දිනන පක්ෂේ දිනන්නේ. ඉතින් ඔය ඡන්දයෙන් දිනනකම් ඔය මැරෝ ටික අත්‍යවශ්‍ය සේවයක් කරලා දෙනවා. දැන් ඡන්දයෙන් දිනුවට පස්සේ මැරෝ හිතා ගන්නවා දැන් අපේ පක්ෂේ පහළ වුණා. ඒක අපිට දැන් හිතුවටතු ආකාර ලබා ගන්න පුළුවන් කියලා අර ඡන්දෙට ඉස්සලා තියෙන සාධාරණයක් නැති යුක්තියක් නැති ලෝකේ මැරෝ රජ කරපු තාලෙටනේ. ඡන්දයෙන් දිනුවාට පස්සේ යාන්දී මේ කපන්නේ. නමුත් දැන් ඒකට ආන්දෝ තාන්දු බලය ලැබිලා. ආන්දෝ ඊගාට ගන්න කර මැරුව ටික හේතම අල්ල ඉවරලා. නැත්තම් ආන්දෝ කියන්නේ බෑ. මොකද මේ ආන්දෝ ආන්දෝ කාලෙක මේ මැරෙන්නේ තාලට කරන්න බෑ. ඒකට දැන් ආජ්‍ය දිනපෙකන හිතා ගන්නවා. රාජ්‍ය බලය අරන් දෙනකම් මම නිකන් පුරවැසියෙක්. ඒකට නම් මැරියොන්ට මම හල්ලිත් දුන්න මැරියෝ කේන්ද්‍රෙත් වැඩගත්තා. නමුත් දැන් මම විධායක බලසලයි තහවුනාට පස්සේ උඹලට ඒ විදිහ නැකන්න බෑ. ඒකට අර මැරියෝ පුදුම විදිහට කිපෙ. කිපිච්ච ගමන් පොලිසියට කියනවා වැඩි දඟලුවොත් ලම් දෙනවා. කපල වලු දාන. ආන්නේ වගේ තමයි මේ විතක්ක ਵਿਚාර දෙක මේ අර නිවන ධර්ම තියෙන තාක් අරමුණට මුල් වෙන්න බැරි තාක්කල් බුද්ධම විදිහට බලයක් පාවිච්චි කරලා අර තලල පෙරල පැත්තකට දාලා අරමුණටම හිතේ දාගෙන චින්න ඇතිල ඇති පිටිනවා පිටිනවා පිටින් ඇතුලෙන ඇතුලෙන ඇතුලෙන පිටිනවා පිටිනවා පිටිනවා මෙනෙහි කර කර කර කර සති හිතේ වටෙන් දෙන්නේ නැතුව අත්ත සද්දෝට ඉඳි නැතුව වළක්වන සබ්බ වේදනාවත් යටපත් කරලා අප මුණට මුණ දාලා පෙන්නනවා. නමුත් මේ විතක්ක ਵਿਚාර දෙක නීවරණ නැති ලෝකයකට ආපුවාම ප්‍රථම ධ්‍යානයට ආවම මුල් මුල් වෙලාවෙ නම් අර ධ්‍යාන ශක්තිය හොඳ නිසා මේ කියන්නේ සමාහිත හිත නිසා කීකරුව හිතෙනවා. නැඩි 35ක් විතර හිතෙනවා. ඉතින් ගියාට පස්සේ මේගොල්ලෝ කුලප්පු වැඩ කාලේ. නිස්සද්ද වෙන්න නිසා මේ විතක්කේ දැන් කරන්න හදන්නේ අර ඉස්සල්ල වෙන විදිහට ආනාපානෙ පේනවද හිතවිලි කියනවද නැද්ද කියලා හොයන්න ගිහිල්ලා නැති හිතවිලි පහල කරනවා. ඒක නැත්තම් මේ විතක්කය මූල කර්මස්ථානේ පිට අරමුණු වලට හිත ඇදගෙන යනවා. අරමුණ දෙත නැන්නේ විතක්කය කියන්නේ අපිට ඕන වෙලා තියෙන මූල කර්මස්ථානට හිත නැන්නේ. නමුත් විතක්කේ එහෙම කිවිසුමක් නැහැ. එයා කියන්නේ මොකක් හරි අරමුණකට හිත නැංගන නිසා දැන් අර එකම අරමුණේ ඉඳලා ඉඳලා එපා වෙනකොට එයා ගිහින් ගිහලා නැති අරමුණු හොයාගෙන ඒවට හිත නැංගීමේ හිතුවක් ආකම්පා. ආනෝක පේන්ට තම වැදුනට පස්සේ ධානයක බොහෝ වෙලා ඉඳී කියන. පළවෙනි හදියේදී හොඳ ධාන සුඛයක් තියෙනවා. ඒක පැය පැය කහමාර විතර යනකොට පහු වෙනකොට අන්තිමට ගන්න අර විතක්ක විචාර දෙක නන්නත්තාර අරමුණු දෙනත් අරකට දාලා ධානයේ ඉන්නේ නැද්ද කියන තරමට තියෙනවා. එතකොට ආදීනව වශයෙන් ධානයේ මුලදී නම් ආස්වාදකේ. අන්තිම වෙනකොට ආදීනාව පෙන්නලා පේනවා අන්තිම වෙනකොට දැන් නීවරණත් හොඳට ඕම කිත්තු මොකද මේ විතක්ක ਵਿਚාර දෙකේ තියෙන නොසන්ඩාල මෙතන කියන සමායතනයේ අසමජ්ජාති ගති නිසා ඔන්න ඕක හොඳට යෝගාවචරය කියන හිතට වදාගන්නේ කියලා පැය පැය කහමාර විතර වගේ ප්‍රථම ධ්‍යානෙ ඉඳලා ධ්‍යානයට සමවදිනකොට ධ්‍යාන සුඛයත් පැයක් විතර යනකොට මේ විතක්ක ਵਿਚාර දෙකේ තියෙන මේ අසමජාති ගතිය නිසා, මොකන්දාල ගතිය නිසා, හිතුවක්කාර ගතිය නිසා අර නැති කරපු නිවර්ණ ආයෙත් එලිපත්තට නැයිලා දොරට ගාට්ටු කරන්න පටන් පොඩ්ඩ වෙච්ච ගමන් ඊට පොඩේ. එතකොට ධ්‍යාන නැහැ. ඉතින් එතකොට මේ යෝගාවචරය කල්පනා කරනවා දැන් ඉතින් මේ විතක්ක ਵਿਚාර දෙන්නත් එක්ක නම් කරන්න බෑ. ඒ නිසා ප්‍රථම ධ්‍යානෙලා දෙවෙනි ධ්‍යානෙට යන්න වශී කරනකොට වශීකරණ දෙන්නේ නැත පිළිමදිනකොට මේ අරමුණ එයා කල්පනා කරන්නේ ප්‍රථම ධානයේ ඇත්තා වූ මේ විතක්ක විචාර දෙකෙන් තොර වූ නීච විතක්ක විචාර දෙකෙන් තොර වූ පීති සුඛ ඒකාග්‍රතාව නම් වූ ප්‍රණීත අංගයන්ගෙන් සමන්විත වූ දෙවෙනි ධානය ලැබේවා. එතකොට ඒක සාර්ථක වෙච්චහම වෙන්නේ පළවෙනි ධානයේදී නීවරණ අයින් කරලා ධානාංග පහක් තබාගෙන දිනුවා. දැන් ඒක ඡන්දයි පරුසයි ඒක හොඳට දැනගෙන දැකලා අත්දැකලා දැන් දෙවෙනි ධ්‍යානට යනකොට වෙන්නේ අර විතක්ක ਵਿਚාර දෙක අයින් කරලා ඊට වඩා සූක්ෂම වූ ඊට වැඩි ඒකාන්ත සපගෙන දෙන්නා වූ ප්‍රීති සුඛ ඒකාග්‍රතාවයි නැත්නම් විතක්ක විචාර දෙකෙන් තොර වූ දෙවෙනි ධ්‍යානෙ ඉල්ලනවා. සාර්ථක වුණාට පස්සේ අර කලබලකාරයෝ නැති, නැරයෝ නැති ආන්දුකමක් එනවා. ආන්දුරකට ආවම හොඳට පේන්නේ සුඛය. ඊට පස්සේ මේ ඉසලා පේන්නේ ප්‍රීතිය ඊගාවට සුඛේ ඊගාවට ඒකාග්‍රතාවය. කොහොම ටික වෙලාවක් ඒ. ඉතින් දහස්වරක් මෙනේ කරන්න දහස්වරක් ඇසී කරන්න. කරනකොට කරනකොට ඔන්න දෙති අධ්‍යයනයට ප්‍රීතිය ප්‍රීතිය කියන්නේ ටිකක් නොදැමුණු ගති සහිත චෛතසිකය. ඕක ටික වෙලාවක් ගියාම උඩ දාන්න පටන් ගන්නවා. ප්‍රීතියේ කලබල ගති පහළ වෙනවා. පහළ වෙච්චාම අර විතක්ක නීවරණ තරමටම හානි නොවුනත් අර විතක්ක ਵਿਚාර දෙක කරපු කලබල ගති ප්‍රීතිය පහළ වෙන බලන්න. පැය එකමාර පැය පන්නලා ඉන්නකොට මේ ප්‍රීතිය නිසා අර විතක්ක ਵਿਚාර දෙකට සමාන ලක්ෂණ පේනකොට යෝගාවචරයට කල්පනා වෙනවා ආයසරයක් දැන් විතක්ක ਵਿਚාරෝට ඉඳ ඇරියොත් මේ කටේ ආය නීවරණ වලට ඉඩාරියි. ඒ කියන්නේ එන්නේ එන්නේ පහු වෙනකොට මේ ආත්මයේදී ධ්‍යානයේ තියෙන සුඛය අඩු වෙනව නේද කියලා ඒක නිසා ගුරුවරයාත් ඒක සාකච්ඡා කළා ගුරුවරයා ඉතින් දන්නවනම් මෙයාට පින් කියන ඉස්සරහට යන්න පුළුවන් කියලා. දිගින් දිගටම භාවනා කරන්න පුළුවන් නම් ද්විතිය ධානයේ ඇත්තා වූ මේ ප්‍රීතියෙන් තොර වූ සුඛ ඒකාග්‍රතාව පමණක් ඇත්තා වූ තෘතිය ධානයේ සාර්ථක වුණොත් විතක්කත් නැති විචාරත් නැති ප්‍රීතිත් නැති සුඛ ඒකාග්‍රතාවයි ත්‍ත්‍ය ධානය. මෙන්න මෙතන තමයි ඇත්තටම ඒ කියන්නේ විතක්ක විචාර ප්‍රීතියෙන් තොර වූ සුඛය ලැබුණාට පස්සේ තමයි මේ මනුෂ්‍ය ලෝකේ ලබන්න පුළුවන් පළවෙනි ධ්‍යානට වැඩිය, දෙත්‍ය ධ්‍යානට වැඩිය උතුම් සුඛයකට එන්න පටන් මේ සුඛයත් ඒ සුඛයේ තියෙන සුඛ එළවන ගතිය නිසා උපේක්ෂාවට බාධා කරනවා. ඒක නිසා යෝගාවචර හුඟක් වෙලා ඉන්නකොට තේරෙනවා මේ සුඛය මේ ඇලීම් බැඳීම් ගතියක් තියෙනවා. සුඛයට ඇලෙන ගතියක් තියෙනවා. ඒක නිසා මේ දරුවචන් වහන්සේ මේ අර්ථයෙන් වෙන්න ඇති මතක් කරන්නේ සමාහිත භාවය කියලා කියන්නේ අර වගේ විතක්ක ਵਿਚාර වගේ ගොරෝසුනා නම් ප්‍රීතිය වගේ විතක්ක ਵਿਚාර වගේ දේවල්ට ඉඩාඩන ගැටේ තියෙනවා නම් සුඛය වගේ ඒකාන්ත හොඳකට යනවා නම් උපේක්ෂාව නැහැ. මෙතන සමාහිතකම කියන්නේ උපේක්ෂා නිසා තුන්වෙනි ඥානයෙන් එකනාට මේ සුඛයත් පක්ෂග්‍රාහී බවක් ඒකාන්ත හොඳකට මේ සුවේ ලොන පැත්තට පමණක් තියෙන නිසා මේ තුලත් බැඳීමක් ඇති වෙන තත්ත්ව නිසා හොඳට අත්දකලම ඒකෙන් දරෝ චතුත් අධ්‍යානය යනවා. මම මෙච්චර මේ ටික පෙන්වන්න හැදුවේ ප්‍රථම අධ්‍යානයට යෑම කොච්චර ලොකු වකිනා පිම්මක් වුණාද, කඩයිමක් වුණාද ඒක ඇතුළේ තියෙනවා තව දුරු කළ යුතු දුර්වලකම් රාශි රාශියක්. අන්නව එක එකක් අහලන එක තමයි ද්විතිය අධ්‍යාන, තෘතිය අධ්‍යාන, චතුත් අධ්‍යාන කියලා කියන්නේ. ඒ ධ්‍යාන භාවනාවලත් මුල ගොරෝසුයි. ඒ ගොරෝසුකම එන්නේ ඉන්නේ සියුම් කිරීම තමයි රූප ධානය වල 1 2 3 4 වශයෙන් ධාන වදගන්න කියලා කියන්නේ. අන්තිමටම තමයි උපේක්ෂාව ලැබෙන්නේ. ඒ නිසා සර්වඥන්සේ මෙතන පෙන්වන්නේ සමාහිත හිත විදිහට චතුත් ධානය නමුත් හොඳට අර්ථකථන දෙනකොට පෙන්වන්නේ සති උපේක්ඛා කියන දෙකෙන් වැඩුණා වූ ආරක්ෂා වුණා වූ චතුත් ධානය. උපේක්ෂාවෙන් සහ සතියෙන් ආරක්ෂා වුණා වූ චතුත් අධ්‍යයන. ඒක තමයි ආර්ය මන්සන්දී විදිහට විපස්සනාට හරවන්න ප්‍රශස්තම තැන විදිහට පෙන්වන්නේ. ඒ කියන්නේ සමත යානික යෝගාවචරයාගේ වැඩපිළිවෙලයි මම මෙතන වෙලා විස්තර කරන්නේ. නමුත් මේ නැත කාලේ හුඟක් භාවනාවට යනකොට උදව් වුණේ සමත යානික ක්‍රමයේ වගේම විපස්සනා යානික ක්‍රමය. විපස්සනා යානිකයට ධ්‍යාන නැහැ. ප්‍රථම ධානයක් නෑ, ද්විතිය ධානයක් නෑ, තෘතිය ධානයක් නෑ, චතුර්ථ ධානයක් නෑ. එහෙමනම් ඒ විපස්සනා කරන යෝගාවචරයට අවශ්‍ය කරන සමාහිත හිත කියන්නේ මොකක්ද කියන එක අර්ථකථනයක් දෙන්න. මේ අර්ථකථනය ත්‍රිපිටකේ නෑ. ත්‍රිපිටකේ බැලුවට විපස්සනා යෝගාවචරයට අවශ්‍ය කරන සමත නැත්නම් සමාධි ප්‍රමාණය එහෙම නැත්නම් විපස්සනාවට හරවන්න පුළුවන් අදුම ලන්සෝ වශයෙන් මේ මොන සමාහිතකමක්ද පෙන්වන්නේ කියන එක අටුවා යුගයේදී ප්‍රශ්නයක් වෙනවා. ඒකෙදී විසුද්ධි මාර්ගයේ සඳහන් කරලා තියෙන්නේ සෞපචාර අට සමාපත්තිය. උපචාර සමාධියේ පටන් අටවෙනි සමාපත්තිය දක්වා ඕනම තැනක විපස්සනාට යන්න පුළුවන්. ඉගෙන ප්‍රථම ධ්‍යානට ඉන්නේ ඉස්සල්ලා තියෙන උපචාර සමාධි මට්ටමක් විපස්සනාට ඇති. හැබැයි එකෙන් අදහස් කරන්නේ අනිත්‍යවට ගියයි කියලා වරදිනවා කියලා. නිසා ප්‍රථම ධානයෙන් හරවන්න පුළුවන්, දෙති ධානයෙන් හරවන්න පුළුවන්. ඒ නායක ස්වාමීන් වහන්සේ මේ ප්‍රශ්නේ හුඟක් හොයලා තියෙනවා. මේ කොහෙලා තියෙන සංගීත 40 ගණන් වල සංකාජුන සෑම භාවනා කුක්කොලපතක්ම සුද්ධ කළ සුද්ධ කළ බල තියෙනවා. ඒක බලනකොට එකකවත් එහෙම හරි පිරිසිදු ගුණයක් එකතුවක් තිබුණා. පස්සේ ලොකු ස්වාමීන් වහන්සේ මේ තොරතුරු හොයන බව දැනගෙන කඩවැද්දේ නායක ආමඳුර පන්දි ස්වාමීන් වහන්සේ ආරාධනා කරලා තියෙනවා. මේ තොරතුරු ටික නාස්ති වෙන්න දෙන්න එපා මුද්‍රණය කරන්න. ඊපස්සේ විදර්ශනා පරපුර කියලා පොතක් ලියුවා. පරපුර පෙන්නලා උන්වහන්සේ පැහැදිලිවම පෙන්නලා තිබ්බා උන්වහන්සේ හොයන යුගයේ එනකොට සම්පූර්ණ විදර්ශනා ලෝකෙන් ලංකාවේ නැතිලයි. විද්‍යානුකූලව පෙන්නලා තුන විදර්ශනා පරපුර කැඩිලා ඉන්නේ. ඒ සම්බන්ධතාවය දැන් අපිට නැහැ. ඒ කියන්නේ කුස්කොල පොත්කක් නැහැ. තිබුණත් පුස්කොළ පොත් එකක් සම්පූර්ණත් නැහැ. මේ උන්වහන්සේ තියෙන ඔක්කොම පරීක්ෂා කරලා බලලා විපස්සනාවට ඒ අත්වල කියන්නේ. ඒක නමුත් උන්වහන්සේ පොත රචනය කළ තියෙන ක්‍රමයට කිසිම තාලයකට පෙන්නලා නැහැ. මමයි මේ ගැලිච්ච පුරුක සංසන්දනය කෙරුවේ කියන එක නොදැනෙන්නයි රචනය ලියුවේ. පස්සේ රන්දි සාන්නාංශයක පෙරවදනක් කියලා පොතක් කිව්වා. විදර්ශනා පරපුර කියලා. ඒකදී ලොකු ස්වාමීන් වහන්සේ පෙන්නා විදර්ශනාට හරවන්න පුළුවන් ස්ථාන 16ක් විතර. උපචාර සමාධිය 1 පළවෙනි ධ්‍යානය, දෙවෙනි ධ්‍යානයට උපචාර සමාධිය, දෙවෙනි ධ්‍යානයේ ආදි වශයෙන් විපස්සනාට හරවන්න පුළුවන් තැන් රාශියක් හැම තැනකින්ම එකතු කරලා පෙන්නලා තියෙනවා. මෙන්න මේක නෑත කාලේ භාවනාවේදී ඔය සූද්ධ විපස්සනා ක්‍රම විස්තර කරනකොට තීරණාත්මක ප්‍රශ්න ප්‍රවු තත්ත්වයක් වෙලා තියෙනවා. ඒ මොකද මේක ත්‍රිපිටකයේ තැනක නෑ විපස්සනාට හරවන්න පුළුවන් ප්‍රසස්ත තැන කෝකද කියලා සරුවත් තැනක පෙන්නලා තියෙන්නේ අඩුම ලංසුවක් නෙවෙයි වැඩිම ලංසුවක් නෙවෙයි මැද තැන. චතුත් අධ්‍යාන. ඒක මේ සූත්‍රයේ සඳහන් නමුත් මහසේනාධිපත සිද්ධ වුණා විශාල අභියෝගයකට මුහුණ දෙන්න මේක චතුත් අධ්‍යානේ නැති වුණත්, ත්‍ෘතිය අධ්‍යානේ නැති වුණත්, ද්විතිය අධ්‍යානේ නැති වුණත්, ප්‍රථම අධ්‍යානේ නැති වුණත් උපචාර සමාජයෙන් විපස්සනාට යන්න පුළුවන් කියන එක මේ එවකට බුරුමේ හිටපු ඒ උගත් භික්ෂුන් වහන්සේලාට විරුද්ධව නැගී හිට භික්ෂුන් වහන්සේලාට ඒත්තු ගන්නල සිද්ධ වුණා. ඒ සඳහා උන්වහන්සේ පෙරමුණු දෙකකින් සක්මන් හේවුවා. එකක් තමයි එවකට බුරු මෙලියලා තිබුණ අටුවා ටීකා සේරම අරගෙන ඒකෙන් රචනය සකස් කරනවා. එකක් කළා කියනවා මේ අටුවා චාරින් වහන්සේලා සහ ටීකා චාරින් වහන්සේලා උපචාර සමාධිය මූල ධර්ම වශයෙන් පිළිඅරගෙන තියෙනවා. ඊට පස්සේ දහස් ගණන් මේ භාවනාවට යොදවලා ඒ ඇත්තෝ ලබලා තියෙන අත්දැකීම අනික් පෙරමුණ බාටපත් වෙනවා. මේ දෙක එකම ආගේ පස්සේ ගොක් දැන් ළමයේ හම්බෙන්නේ විදුරු ගාව තියෙන. හරියට තටමන්න එපා. අන්න වගේ තටමන තටමන තටමන හම්බෙච්ච බබා තමයි ඔය බහත් මහරි භාවනා කරන කියලා කියන්නේ. උරුමෙන් පුදුම විදිහට මේකට කෙනෙහුවා. මේක වෙන්න බෑ කියලා. ඇත්තම සේම කියනවා වැඩි වෙන කෙනෙකුගේ ලංකාවේ. ලංකාවෙන් ලිපි ලියන්න පටන් අරගත්තා දිගින් දිගට මේකත් කවදාකවත් කරන්න බැරි වුණා. ඉතාමත්ම නිර්හංකාරව තේරුකාණී සම්පූර්ණ ස්වාමීන් වහන්සේ අපේ පන්දි ස්වාමීන් වහන්සේ මුත්‍ය නායක හාමුදුරුවෝ බැංගින් වයින් කොටකොට ධම්මාවාස හාමුදුරුවෝත් වගේ කීප දෙනෙක් මේක තේරුම් අරගෙන මහසීකරණයට අත දෙනවා. අනික් සේරම පුරුද්දට ගැලුවා. ගහලා ගහලා ගහලා ගහලා ඒගොල්ලෝ කියන්නේ නෑ ලංකාවේ අපිට භාවනා ක්‍රම තියෙන බුරුම් ක්‍රම ඕනේ නෑ කියලා. ඇත්තටම ලොකු සංගත වෙන දුන ලංකාවේ වල බංකොලොත්. පස්සේ තමයි ඔය විදර්ශනා භාවනා ගත්තට පස්සේ අර සමත ක්‍රමයක් නැගලා ආවා විපස්සනා ක්‍රමයක් නැගලා ආවා එතෙන්දි සිද්ධ වුණා මේ උපචාර සමාධිය ඇති කියන එක පෙන්න. ඉන්න එතනදී මතුවුණා ප්‍රශ්නයක් මේ සමත සමාධියත් විපස්සනා සමාධියත් කියන එක හරියට ඉරැඳලා පෙන්නන. මෙන්න මේ විපස්සනා සමාධිය පෙන්නකොට ඒ සමාධියට කිව්වේ ඝනික සමාධිය කියලා. අරකට කියේ සම්ප්‍රදාන කුල සමාධිය කියලා. ඒ කණික සමාධිය කියන එක විසුද්ධි මාර්ගයේ නැහැ. විසුද්ධි මාර්ගයට ටීකාවක් අපේන ගුරුමාචාර්යන් වහන්සේ ඒක අර්ථකථනය කරලා තියෙන්නේ කනමත්ත්‍ඨිතික සමාධිය. ක්ෂණ මාත්‍ර වූ සමාධියක් කියලා. කණික සමාධි කනමත්ත්‍ඨිතික සමාධි. ඒකෙදී උන්වහන්සේ ප්‍රායෝගිකව පෙන්ලා දෙනවා ආරම්මනේ ඒකාකාරේන පවත්තමානෝ පටිපක්ඛේන අනබිභූතෝ චිත්තං අප්පිතෝ විය නිච්චලං තපේති. අර වගේ පුහුණු කරන ලද ප්‍රථම ධ්‍යාන දෙති අධ්‍යානදී ධ්‍යාන නැති වුණාට ආරම්මනේ නිරන්තරම් පවත්තමානෝ. ඉන්දීන හැකිරීම વિશે නිකන් ආස්වාද ප්‍රසආද විසේ අත නෑර නිරන්තරම් අරමුණේ හිත පවත්නවා නම් පින්බින වාරයක් පාසා එන ඉතිවිලි ශබ්ද වේදනා එන්නේ නැති වෙන පිම්බෙනවා කියලා මම හිතනවා. පැකිලෙන වාරයක් පාස අරමුණ මතු වෙනකොටම චිත්ත වීදියේ කෙලෙන්න කලින් අප්‍රමාදීව එන්නකොටම සූදානම් වෙලා මෙනෙහි කරනවා නම් එnde ende ende ende හිත ඒ ගහන ගහන පාරවල් නිසා ක්‍රමයෙන් අර නොකලෙසිච්ච චිත්ත වීදී මුල් කොටස් වලින් පැවැත්මක් එන්න බලන්න. ඒ කියන්නේ අර වේදනා තණ්හාව බවට පත් වෙන්න ඉස්සෙල්ලා ස්පර්ශ මට්ටමේදී අල්ලන්න කොහොමදක්වත් බෑ. වේදනා මට්ටමේදී තමයි වින්දන මට්ටමේදී විතරයි අපිට අරමුණක් මතු වෙන්නේ, ඉස්මතු වෙන්නේ එන්නකොටම මෙනෙහි කරලා ඒක සංස්කරණය වෙන්න දෙන්නේ. ඒක මේ තණ්හාවක් පාඩපත් වෙන්න දෙන්නේ නැතුව, ද්වේෂයක් පාඩපත් වෙන්න දෙන්නේ නැතුව එන එන අරමුණ මෙනෙහි කරනකොට ඒකයි කාර්යනාන්සලා පෙන්ලා දීලා තියෙනවා. ආරම්මනේ නිරන්තරම් පවත්වන පටිපක්ෂේන අනබදෝතෝ ප්‍රතිපක්ෂ ධර්ම වන නීවරණයන්ගේ යටපත් නොවන තාක් මෙන්න මේ ප්‍රථම ධ්‍යානයේ වගේ පුදුමාකාර ගැම්මක් ඇති වෙන තරම්. එතකොට අප්පිතෝ විය චිත්තං මිච්ඡලං කපේති කියලා අර්පණා සමාධියකට බැසගත්තාසේ. ඒ කියන්නේ නිවන සම්පූර්ණයෙන්ම දුර වෙලා ධ්‍යාන ධර්ම පහම ඇවිල්ලා අර්පණාට කියලා කියන හිත අරමුණේ බැසගත්තාන්සේ මේ විපස්සනා යෝගාවචරය යම් අත්දැකීමක් ලැබුණා. මෙන්න මේක භාවනා ජීවිතේ ඉතාමත් වැදගත්. ඒ කියන්නේ මේ සුද්ධ විපස්සනා යානිකයට මේ සමාහිත හිතක් ඇති වෙන හැටි. මෙන්න මේක මේ තවත් පැත්තකින් මේක සවිස්තරව නැත්නම් විශිෂ්ටව විස්තර කරමින් මහජීවී ආයතනයේ පළවෙනිම දක්ෂම ගෝලයා වෙන මගේ පාද්‍ය ආචාර්යන් වහන්සේ පණ්ඩිත ස්වාමීන් වහන්සේ විපස්සනා ධ්‍යාන කියලා මාතෘකාවක් මතු කරගෙන තියෙනවා. සමත ධ්‍යානය අපි දන්න ওই කියන විවිච්ඡේව කාමයේ විවිච්ඡේව අකුසලයේ ධම්මේ සවිතක්කං සවිතාරං විවේකදම් පීතිසුඛං පටමධ්‍යානං උපසම්පද්ද විහෙර කියන්නේ සමත ධ්‍යානය. මේ ස්වාමීන් වහන්සේ පෙන්නනවා විපස්සනායේ සාර වෙන, සූර වෙන, දක්ෂ වෙන කෙනාට සම්මසන ඥාණයට යනකොට එන එන අරමුණේ නාම ධර්ම මේකයි රූප ධර්ම මේකයි කියලා වෙන් කර ගන්න පුළුවන් නාම රූප පරිච්ඡේද ඥාණයට සූර වෙනවා. අපි කියනවා ආස්වාදයට හිත යොදනකොටම ඒ ආස්වාදයේ ඇත්තා වූ හැපෙන ගති, සාස්තුරු පුරවාගෙන යන ගති, මුසුම් ගති, සිසිල් ගති කියන ඒකේ තියෙන රූප ධර්ම වැටෙන. ඒක මෙනෙහි කරන හිත නම් වූ නාම ධර්මයක් අනිවාර්යයෙන්ම එතෙන්ට යොදන්න. ඒක හුඟක් විස්තර කරගෙන තින්දි නැටෙන්න සාපේක්ෂව පින්දීමක් මතුවෙන්නකොටම හිත නන්නත්තර වෙන්න දෙන්නේ නැතුව හරියට ෆුට්බෝල් ගහන කෙනෙක් තමන් ළඟට බෝලේ එන්නකොටම කාටවත් අල්ලගන්න බැරිව බෝලේ අල්ලගන්නවා වගේ. ඒ වගේම බඩුවක් කරන හොර දුවන හොරෙක් කිසිම දෙයක් කරන කම්පාවක් නිතොත් පැනලා අල්ලගන්නවා වගේ අරමුණ එන්නකොටම ප්‍රමාද නොවි ගාකල් පුහුණු කරලා කරලා පින්දෙනකොටම මෙනෙහි කළොත් ඒ පින්දීම උදරයේ පින්දීම තුළ තියෙන තද වෙන, තෙර වෙන උණුසුම් ගති, චලන ගති වැටහෙනවා. වැටෙනකොට යෝගාවචර දන්නවා මේ තමයි පින්දීමේ රූප ධර්ම ප්‍රදේශය. මෙනෙහි කරන හිත තමයි නාම ධර්ම. එතකොට මේක පිළිඹීමක් පාස දකින්න. ඒක හැකිලෙන අවස්ථාවේදී ඒකේ තියෙන කම්පන චංගල ආපස් වහින හැටි, සහැල්ලු වෙන ගති දකින්න. ඒක රූප ධර්ම. එතකොට ඒක දකින්න හිත නැත්නම් මේ මෙනෙහි කරන හිත නාම ධර්ම. එතකොට අරමුණක් පාස මේ රූප කොටාසේ මේ නාම කොටාසේ කියලා පැකිලීමකින් තොරව, පටලැවිල්ලකින් තොරව, අන්දමන්ද නොවි, අවුල් පාස නොවි එන්න එන අරමුණේ දැක ගන්න පුළුවන් නම් ඒ එන පළවෙනි ගැම්ම නාම රූප පරිච්ඡේද ඥානය අරමුණක් හිතත් අතර මූණට මූණ දාලා තියා ගන්න පුළුවන් තරමේ ලාභකින් සහත්කේ. ඒක එන්නේ නෑ ආධුනිකයාට හුඟක් කල් කරගෙන කරන යනකොට මෙතන ඉන්න හුඟව දෙනෙක් මන් දන්නවා මේ කියන දේ වටහා ගන්න. ආන්නේම කරගෙන කරගෙන යනකොට එතනින් අතර නොවි හිතට හිතවිලි එන්න දෙන්නේ. එන්නකොටම ඒ කියන්නේ හිතවිලි එක්ක බරපතල හිතවිලි නෙවෙයි සාමාන්‍ය කරදරකාරී හිතවිලි එන දෙන්නේ. මෙහිම කරන. එන්නකොටම අරමුණට පැනලා මෙහෙ කරනවා. ආශාව තිබෙන්නේ මෙහෙ කරනවා. හැකිලින් මෙහෙ කරනවා. වම තියෙනකොට වම කියලා මෙහෙ කරනවා. දකුණු තියෙන දකුණු කියලා මෙහෙ කරනවා. දොර ආසවිලි අල්ලලා දොර අරිනකොට දොර අරින බව මෙහෙ කරනවා. අතර දැනෙන බර මෙනෙහි කරනවා. ඇඳුම් අඳිනකොට මෙනෙහි කරනවා. කනකොට මෙනෙහි කරනවා. බොනකොට මෙනෙහි කරනවා. වැසිකිලි කරනකොට මෙනෙහි කරනවා. කැසිකිලි කරනකොට මෙනෙහි කරන සෑම අවස්ථාවකම කරගෙන ගියොත් ඔය සෑම අවස්ථාවක් මැද රූප ධර්ම අත්දකින්නේ කුණුසුම් ගති, සිසිල් ගති, කම්පන ගති, චංචල ගති, පිම්බන ගති, හස්න ගති වගේ. එතකොට තේරෙන පටන් ගන්නවා මේක අත්දක ගන්න බැරි අත්දැකීමක් දවස පුරාම නැහැ. ඒ වෙලාවට හිත අන්‍ය විහිතනවි. ආපాతගත කරනවා නම් මතුවෙන එක අරමුණක් දැනගෙන ඒ වෙලාවේ චේතනාපූර්වක කරන වැඩ දිදින වැඩ. සක්මනේදී මම වශයෙන් දක්නවා. එහෙම නැතුව මේ ඉඳගෙන කරන භාවනාවදීන ඉස්සරහින් දාගත්ත බින්දේ වැක්ලෙම මෙහෙ කරන යනකොට පේනවා මේක බෑයි කියලා මේක කරන්න අභෞයයි කියලා තනක් ජීවිතේ නැහැ. ආන ඒ තරමටම එදිනදා වැඩවලත් නාම රූප හොඳට වැටෙන මට විද්‍යා නම් ඒ පුද්ගලට පරියන්කේදී පුදුමාකාර කීකරුකමක් හම්බ වෙනවා. පුදුමාකාර මේචල්කමක් හම්බ වෙනවා. පුදුමාකාර සංවරයක් හම්බ වෙනවා. ආන්නේ සංවරය දැකගෙන බලාගෙන හිටියොත් මේ රූප ධර්ම මතුවෙන්නේ අහසෙන් නෙවෙයි මොකද්ද හේතු ධර්මයක් නම් මේ පින්බීම මතුවෙන්නේ ආස්වාසේ හේතු කරගෙන ආස්වාස රූප ධර්මයක් ඒ රූප ධර්ම නිසා පින්බීම නාම රූප ධර්මේ පහළ වෙනවා එතකොට හැකිලිම මතුවෙන්නේ ප්‍රස්වාසේ හේතු කරගෙන එතකොට පින්බීම හෝ හැකිලිම නොදැනී ගියොත් මෙනෙහි කරගන්න බැරි වෙනවා. පින්දී නැහැ කිලිම තියෙන තාක්කල් මෙනෙහි කිරීම ජයකට හේතුව. ඒ දෙක නැති වුණාට පස්සේ මෙනෙහි කිරීම නම් නාම ධර්මයේ ආසන්න වෙනවා. ඒක නිසා රූප ධර්මයක් නැතුව නාම ධර්ම පහළ වෙන්නේ නැහැ. නැත්නම් රූප ධර්මයක් හේතු වීම නිසායි මෙනෙහි කිරීම නම් නාම ධර්ම පහළ වෙන්නේ. ඒ රූප ධර්මයේ ගෙවිලා ගෙවිලා ගෙවිලා බින්දී නැහැ කිලිම සම මට්ටමට එනකොට මෙනෙහි කරගන්න බැරි වෙනවා. හිත අන්නේ හිත වෙනවා. යෝගාවචරය හිතන වැරදිලා. ඒකල වැරදිලා නෙවෙයි. මේ අවබෝධ කරගත්තා. ආස්වාද ප්‍රසආදයේ හොඳට ගෙවිලා ගියාට පස්සේ ඒ හිත හිතින් නැතු හිතුවා. උපමාවක් වශයෙන් කියනවා නම් අපි අතුමැටි පිටියකට කොහොල්ලගුලියකින් තමලා ගැහුවොත් 탁 කාලා ගහපුවම අල්ලනවා. නමුත් ගලකට රබර් බෝලකින් තමලා ගැහුවොත් කොලාපයි. අන්‍යගේ ආරම්භයේදී අරමුණ පටන් ගන්න වෙලාවේදී මෙනෙහි කරන්න මෙනෙහි කරන්න අරමුණ දිහාට සාධකමක් තියෙනවා. නමුත් අරමුණ තුනී වෙලාවේ රූප ධර්ම ගෙවෙන්න ගෙවෙන්න නාම ධර්ම අල්ලන්නේ නැති ගැටයක් කරන. මෙන්න මේක තේනවා හේතුඵල ක්‍රමයකට වැඩ කරන්නේ. රූපේ තියෙනවා නම් මෙනේ කරන්න පුළුවන් නාම ධර්ම වැඩ කරනවා. රූපේ නැත්තම් හිත කියනවා නෑ කියලා නාම ධර්ම වැඩ කරනවා. මෙන්න මේ විදිහට මේ සෑම දෙයක් මම කරන දෙයක් නෙවෙයි මට කෙරෙන දෙයක්. කියලා හැම දෙයකම තියෙන හේතුඵල ධර්ම දැක්කන් තරම් මේ නාම ධර්ම හොඳට විනිවිදිනවා. නැත්නම් දැක්කමදි තව බලන්න ඕනේ කියලා බලන්න යනවනම් ඒ ඒ හේතුඵල දකින මට්ටමට එනකොට කවමදාකවත් නිවන්නකින් බාධාවක් නැතිව. එන්නම බෑ. ඒ මොකද දැකපු දේ මොනතර විතරක් නෙවෙයි එබ්බිලා ඇතුළට කිඳා බැහැලා ඒකට විතක්ක විතරක් නෙවෙයි විචාර බුද්ධිය. මුදුවට ගිහිදලා පැහැදිලා වැඩ කරනවා. වැඩ කරන යනකොට යෝගාවචරයට කියන්න පුළුවන් වෙනවා තව ඉස්සරහට එන චිත්තක්ෂණයක් මගේ හිත වැටෙන එකක් නැහැ. සමාධිය කැඩෙන එකක් නැහැ. සතිය කැඩෙන එකක් නැහැ කියලා විශ්වාසයක් එන්න පටන් ගන්නවා. අන්නේ විශ්වාසය එනකොට අර වැටි වැටි බයිසිකල් එකේ ගිය එකන දැන් කාගෙවත් උදව්වක් නැතුව Tamanට බැලන්ස් කරගෙන යන්න පුළුවන් වෙනකොට තේක් නම් මේක වේගෙ මතයි සම්බර භාවයේ තියෙන වේගය අඩු වෙච්ච ගමන් බයිසිකල් එක පාගන්නයි දෙන්නේ. අන්නේ එතකොට එන්න පටන් අර ගන්නවා අම්මර විශයක්. විසන්තු ගතියක් එන්න පටන් ගන්නවා විතර දිගටම කාගෙන කාගෙන යන්න ඕන කියලා මෙනේ කරගෙන කරගෙන කරගෙන යනකොට තේරෙන්න පටන් ගන්නවා මේ හේතු උනත් ඵල උනත් රූප උනත් නාම උනත් ඉස්සෙල්ලා මේ රූපෙන් රූප වෙන් කරගන්න හැටි පටවි ආපෝ තේජෝ වලින් වෙන් කරගන්න හැටි තේරෙනවා රූපේ නාම වෙන් කරන හැටි තේරෙනවා රූප හේතු වෙන හැටි තේරෙනවා රූප ඵල වෙන හැටි තේරෙනවා නාම හේතු වෙන හැටි තේරෙනවා නාම ඵල වෙන හැටි තේරෙනවා නමුත් හොඳට වේගය හොඳට දීගෙන දීගෙන යනකොට තේරෙනවා හේතු උනත් ඵල උනත් රූප උනත් නාම උනත් ඒවා මතුවෙන ගමන්ම නැති නෝන වුණත් එක විදියයි, මැනිකේ වුණත් එක විදියයි, නෝන වුණත් මැනිකේ වුණත් අපට වදේමයි. එකකොට මේ තියෙන ගැම්මයි ඒ වැටෙන ධර්මතාවයයි එක බලනකොට අපේ බුදුම ස්වාමීන් වහන්සේ මතක් කරනවා මෙන්න මේ විදිහේ අරමුණේ පුදුම ඇල්ලිල්ලක් අල්ලනවා කියලා. ඉතින් කිසිම විදිහකට නිවන්නක විදිහ දෙන්නේ නැහැ යෝගාවචරය කාගෙන යන වෙලාවේදී තනක් වෙනවා. නා හරියට අරමුණට ඇතුල් කියලා. ඇතුළට සමවැදුනා වාගේ කවදාකවත් මට දැන් නිවන බාධාක් නෑ යන්න පුළුවන් කියලා. අර දැකපු දේ ඇත්තටම පින්බින හැකලෙන් පේන්නේ නැහැ. උදරේ පේන්නේ නැහැ. සතියක් තියෙනවද දන්නේ නැහැ. සමාධියක් තියෙනවද දන්නේ නැහැ. මොකද්ද ගැම්මක් වැටෙන්න පටන් ගන්නවා එළියට එන්න බැරුවා. ඇස් දෙකවත් අරින්න හිතෙන්නේ කකුලවත් හොල්ලන්න හිතෙන්නේ ඒ කිල්ලගෙන කාගෙන යන්න හිතනවා. මේකේ ස්වාමීන් වහන්සේ විස්තර කරනවා පළවෙනි විපස්සනා ධ්‍යානය. එතන ගියාට පස්සේ විතක්ක විචාර දෙක අනිවාර්ය සේවයක් කරනවා. එන්න එන අරමුණ මෙනෙහි කරනවා. හැම අරමුණකම අනික් අරමුණ වලින් වෙන්ලච්ච ලක්ෂණක් දකිනවා. ඒ මතුවෙන කොච්චර වෙන් කළ දැකත් ඒකටත් ඇතිවීම නැතිවීම දෙක තියෙන බවත් ඒ. මේ අතර කිසිම පැටලවිල්ලක්. සම්පූර්ණ ප්‍රතිපක්ෂ ධර්ම වුණාට කිසිම පැටලවිල්ලක් නැතුව හරියට ටීවී ස්ක්‍රීන් එක ප්‍රෝග්‍රෑම් එක නෑ තිත් වැඩ. මේ තිත් දෙකක් අතර කවදාවත් ගැටුමක් නෑ. සෑම තිතක්ම ওই ලක්ෂ කෝටි ගණක් තිබුණා. ඒ ඇතිවීමයි නැතිවීමයි දෙක ස්වාධීනව සටහන් කරනවා. ලක්ෂ ගණක් තිබුණාට එකම තිතක්වත් විසං ඇති විසම ඇතිවීමක් නැහැ. එකම හැසිරීමයි තියෙන්නේ. ඒ තිබුණු තැනම තව හිතක් මතුවෙනවා. ආයෙත් වෙන කොච්චර මතුණත් ඒ හිතවිල්ලක් ඒක ඒක ටිකක් එකක් එක්ක ගැටෙන්නේ. ඒකෝ තේක මේක මොකද්ද ඒකීමක් තියෙනවා. අපි දෙකම දැක්කට ඒකට බහලා බලනකොට මේකේ ආරයක් තියෙනවා. මේක හැබැයි ඒක නිකන් බලුවමනයක් වගේ තමයි තියෙන්නේ. එහෙම නැත්නම් පුත්තරද. ඔක්කොම කලව මේ තියෙනම කත්තු ආරයක් තියෙනවා කියලා අර පළවෙනි තැනට ධ්‍යාන මට්ටමද සමත අපි කියන සම්මසන ඥානයට ගියා නම් ඒ සම්මර්ෂණය භාවනාවේ නැගිටලා බල්ලේ කුසිද්ධිය ගැලුවත් පේන්න පටන් ගන්නවා. කන කෑමෙත් වේ. බලන බැලීමෙත් වේ. ආහන ඇහිමෙත් වේ. ගඳ බැලීමෙත් වේ. රස බැලීමෙත් වේ. ඒක සම්පූර්ණ දිගට දිගට යනකොට වෙලාවක් හිතනවා කෑමක් නැත කරලා බැරිමක් නැත කරලා දවසම හරි ඉඳගෙන මේකම ඉඳවලු. අන්න එතෙන්ට යනකොට ක්‍රමයෙන් අර දේවල් වෙන්කොට දැනගන්න මෙනෙහි කිරීම බරක් වෙන්න පටන් ගන්නවා. මේ බලාගෙන ඉන්න හිත. මේක පිම්බෙනවද හැකිලනවද දෙකේම තියෙන කම්පන තන්ත්‍ර. රූප ධර්මුණත් නාම ධර්මුණත් කම්පන තන්ත්‍ර. එතකොට යෝගාවචරයාගේ අවුල නැති වීම පිණිස පමණක් ගුරුවරයා කියන එන දැනෙනවා දැනෙනවා කියලා මෙනෙහි කරන්නේ එක එක වෙන් කරන්න යන්න එපා. ඒක නැතිනම් තමයි පේනවා නම් ඒ කියන්නේ මේ හිත පිටපයින් නැත්නම් ඒකම හිත තියාගෙන ඉන්නකොට අර විතක්ක ਵਿਚාර දෙකෙන් තොර පීති සුඛ ඒකාග්‍රතාව පහළ වෙන අවස්ථාව වගේ එතනින් මෙතනින් මස් පිටු නටන්න පටන් ගන්නවා. ඒක පාරට ගැස්සිලා ඇස්තරෙන්න පටන් ගන්නවා. ඒ වගේම සමහර වෙලාවල් වලට සම්පූර්ණ මුළු ඇඟම උත්තොට්ටෙක දාලා පද්දනවා. සමහරලාට කුල්ලක දාලා පොළනවා. සමහරට පුංචි බෝට්ටුවක නැගලා තලු මොහොතක ඉන්නවා වගේ. නැත්තම් හොඳට සස්පෙන්ෂන් තියෙන කාර් එක යනකොට වගේ ඉතින් මුළු ඇඟම සමස්තයක් වශයෙන් සමහරට වම වෙනම දකුණු වෙනම උඩ වෙනම යට වෙනම දඟලන්න පටන් මේ විදිහට මේ ප්‍රීතිය ලකුණු පහළ වෙනවා. කුද්ධිකාපේ කංකාවේ ඔක්කණ්ඩක ප්‍රීති, උද්දේක ප්‍රීති, පරණාපේ කියලා මේකෙදී බය වුණොත් ඒ කියන්නේ මේ යකෙක් වෙහිලා වෙන්න ඇති නැත්නම් සතිය නැතිලා වෙන්න ඇති කියලා වගේ අමතර මේ හැක පහල කරන්න පටන් ගත්තොත් අද්ද කරලා සලුවක සාදාලා නැගිටලා යන්නේ. නමුත් දන්න කෙනා එන දිගට යනකොට ප්‍රථම ධානය තිබුණු විතක්ක ਵਿਚාර දෙකෙන් තොර ප්‍රීතිසුඛ ඒකාගත සහිත දෙවි ධානය වගේ මේකේ තියෙන රසය අහුවෙන්න පටන් ගන්නවා. ඒ අහුවෙන්නේ හොඳට ගුරුපදේශ සහිතව සත්පුරුෂ ධර්ම ඇතුළු පාරමිතා කියන කෙනා තේරෙනවා. කාය ජීවිත නැති වුණත් දැන් මොකද්ද ගමනක් කරන්නේ. එතකොට මෙනෙහි කරගන්න බෑ. මෙනෙහි කරන්න ගියොත් සමාධිය කැඩේ. සබ්බියක් කැඩේ. ඒ නිසා මෙනෙහි නොකර යන්න පුළුවන් ඒ කාර්යයට කියනවා නම් බයිසිකල් එකේ හැන්ඩල් එක අතහැරලාම යන්න පුළුවන්. ඒ තරම් වේගයක් තියෙනවා. එහාට මෙහාට නැමෙනකොට හැරෙන්න පටන් ගන්නවා. ආනේම ප්‍රථම ධානයේ ඉඳලා දෙති අධ්‍යානට විපස්සනා ධානය කියලා කියන්නේ සාමාන්‍ය ඒ ස්වාමීන් වහන්සේ දක්වන ක්‍රමයට උද්‍යප්පේඥානි තරුණ අවස්ථාව. එතකොට හිතෙනවා සමහර වෙලාවල් වල දැන් මම rahat වෙලා තියෙන්නේ. ඒ තරමටම බැලුව බැලුව තන හිත යෙදු යෙදු තන සක්මණට ගියත් එදිනකට ගියත් පේන්නම මේ නාම රූප ධර්මයන්ගේ ඇතිවීම පැවතියි. එතකොට මහා අනතුරු දායක බොරු වලකුත් අහුවේ. ඒ මොකද ඒ වෙලාවේදී උපක්ලේශ ධර්ම 10ක් මහල වෙනවා. ඒ උපක්ෂේ දන් වෙන්නේ හොඳ ඕභාසයක් පහළ වෙනවා. රෑ නිදාගෙන ඉන්නකොටත් ආලෝකයක ඉන්නවා. මේ ඇහැලා උදේ නැගිටපුවම මම ඇහැට පේන්න පටන් අර ගන්නවා. ඇත්තක වහගෙන ඉන්නකොට උද්දුම පිරිසිදු ගතියක්. හොඳට පිරිසිදු අතුල තියෙන වැවක බලනකොට අඩිය තියෙන වැලි සිත්තු කටු පේනවා වගේ පුදුම පිරිසිදුකමක් තියෙනවා. ඒ වගේම ඥාන පහළ වෙනවා මේ ටික ඉක්මනට ලියන්න නැත්තම් මට කාට හරි කියන බණ ටිකක් කියන්න නැත්තම් අම්මට ලියුමක් දාන්න නැත්නම් මේ ටික දෙන්න ගුරුවරයෙකුට කියන්න නැත්නම් මේ ගුරුවරයා දැකලා නැත්නම් ඇති කියලා පුදුමාකාර ඥාන පහ වෙනවා. උපේක්ෂාව කිව්වහම පැය දෙක තුන වාඩිලා ඉන්න පුළුවන්. වීර්ය කිව්වහම කවදාකවත් වෙහෙසක් ඇති වෙන්නේ. සත්‍ය පටිත භාවය කියලා කියන්නේ ඒ වෙලාවේ හිතෙනවා පිනුම් ගහන ගමන්, කරණම් ගහන ගමන් වුණා සත්‍ය කියන්න පුළුවන්. කොයි වෙලාවෙද බැරි කියලා නේද හරියට ඒකද වාසි බස් දරන්න හිතෙන තරමට සත්‍යයක් වෙනවා. මෙන්න මේ විදිහට මේ පක්ෂේෂ 10ක් ආපුවාට පස්සේ දන්නේ නැති කෙනා ඇත්තට මේ ලාභයට ලාමකව භවනා කරන එක නම් ආත්මය කියලා හිතන්නේ විදිය. තාම සෝවාන්වත් වෙලා නැහැ. මෙන්න මෙතනදී අඟ උස්සන්නේ යන්නපයි කියන. කියා පාන්නේ යන්නපයි කියන. අන්ධහර පාන්නේ යන්නපයි කියන අන්ධහර පෑවොත් පුදුමාකාර විදිහට මේක ඒ පක්ෂේෂ ධර්ම නිසාම අර තීන ගමන නැති කරගන්න. ඉතින් ඒ නිසා ඉතින් බොහොම කීකරුව ගුරුවරයා කියනවා ගුරුවරයා තේරුම් ගන්නවා දැන් අන් ඇවිල්ලා කිය. එතකොට ඔඹ උලනවා ටිකක් දුන්න. එතකොට ඔයාලත් වෙලා ඉතින් ආයෙ භාවනාවට වැටෙනවා. ඊට පස්සේ ඔය බල උද්‍යප්පේ ඥානෙ ඉඳලා දෙවෙනි තරුණ උද්‍යප්පේ ඉඳලා මේ විපක්ෂේෂ පන්නලා දෙවෙනි උද්‍යප්පේ ඥානෙට යෑම තමයි විපස්සනාවේ තෘතිය ධ්‍යානය කියලා කියනවා. පීතිය ඉක්මවලා සුඛවත් තැනකට එන්න පටන් ගන්නවා. Taman දන්නවා දැන් මම විශාල අමාරු තැනක් පැන්නේ ඕනම කෙනෙක් අහුවෙනවා. නමුත් අපේ ශාසනය මේ ලාමක දේවල් සඳහන්ගේ ශාසනයක් නෙවෙයි නිවන් සඳහා යන ශාසනයක්. ඒ නිසා මම මේ ඕබාස බලන්න භාවනා කරන්නේ. ප්‍රීතිය බලන්න භාවනා කරන්නේ. උපේක්ෂාව බලාපොරොත්තු භාවනා කරන්නේ. සතිය බලන භාවනා කරන්නේ. තේරම අතරමඟ තියෙන උපකරණ. ඒ උපකරණ නෙවෙයි ඕන කරන්නේ. එව්වට වාල් නොවි උපකරණ වලින් වැඩ ගන්න එකයි කියලා මේ දස උපක්ලේශ ධර්ම පෙන්වුවාට පස්සේ තමයි මේක තුන්වෙනි ධ්‍යානය කියනවා පුදුම සුඛයක් එන්න පටන් ගන්නවා ඒ සුඛේ එන්නේ ඥාණයෙන්. විශේෂ මෙසේ මිනිහකට නිකන් පණින්න බෑ. ගුරු උපදේශ නැතුව හිතන්නවත් බෑ. මමත් අහු වුණා නමුත් අහු වෙලා හරි. ගැලුණානේ කියලා පුදුමාකාර ඒ බොහොම නිර්හංකාර සපක් එතන තියෙනවා. කොච්චර දේවල් ලැබුණත් ඒ එකම දෙයකින්වත් තණ්හා ඇති කරගන්න නැතුව මාන්න ඇති කරගන්න දෘෂ්ටි ඇති කරගන්න නැති වෙන්න නම් කවදාකවත් Tamange හිතේ තියෙන දේ අහලත් බෑ. මෝඩ තකතිරු මරි මෝඩ ගුරුවරුන්ගෙන් උපදෙතිල බෑ. හරියට කාරණාව ගන්න කෙනෙක් දැනගත්තට පස්සේ තේනවා ඒක අමාරුත් නෑ හරියටම දන්නවා. ඒක කියනවා නම් හරියට දැලිපියක් ගන්නකොට දැලිපිය අමෝර ගන්න බෑ. සුඛ නම් මේ විදිහට අල්ලන්න ඕනේ. අල්ලගෙන ඉවරලා ඒ හැමේ එහාට මෙහාටයි උලන්න ඕනේ කියන මොහාට වැඩි වෙන තාලයකට මිසක්කා කොත්තනකවත් වඩාගත්තොත් දවස් ගාණක් ගාවෙක ඉවරයි. ඒ වගේ ගාන හරියට ඒකට කියනවා ඒ සුඛනම්මේ භාවය ඒ ඔය ඒ උපක්ලේශ පන්නනකොට විතර අපේ සාමාන්‍ය භෞතික ජීවිතේ කවදාකවත් අපි අභියෝගයක් ලක් වෙන්නේ. එහෙම කැපකිරීමකින් තොරව එහෙම අභියෝගයෙන් තොරව මේ උත්තරම උත්තරමනස ධර්මවලට යන්න බෑ. නමුත් ඒක නිර්ආංකාර මනසට හරිය ලේසි. සත්පුරුෂයට හරිය ලේසි. අසත්පුරුෂයාට එහෙම නැත්නම් මේ දේවල් කෑම පැත්තෙන් බලන කෙනාට ආව ප්‍රයෝජන පැත්තෙන් බලන කෙනාට අනේ එතෙන්දී හම්බෙන මේ ත්‍ෘත්‍ය ධානය තමයි යනකොට පොතේ සඳහන් කරන්නේ ශුන්‍යාගාරම් පවිත්‍රස්ස සම්පතිච්ඡස්ස දුක්ඛනෝ අමානුෂී රති හෝති පස්සන්තෝ දෙයබ්බයන්ති ඇති වෙනවා රතියක් ඒ කියන්නේ භාවනා රතිය කියලා ඒ අමානුෂික රතියක් කවදාකවත් මනුෂ්‍ය ලෝකෙට ගන්න බෑ ඒ නිසා සාමාන්‍ය මනුෂ්‍යයෙකුට ගන්න පිස්සු හැදිලා මේ මනුස්සයා දන්නවා ඒකේ සීලය හොඳයි, දෘෂ්ටිය හොඳයි, සමාහිත හිත හොඳයි, උපක්‍රේෂ ධර්ම වල නිසා නිවර්ණ ප්‍රපංච වෙලත් නැහැ. එතන තත් විද්‍යාවට පස්සේ කියනවා බුදු අම්මේ බුදු ආමඳුර කිසිම උපදේශයක් නැතුව. මේක ස්වයම්බෝ ඥානය හොයාගත්තයි කියලා කිව්වට පස්සේ බුදුමාකාර ගෞරවයක් ඇති වෙනවා. ඇත්තටම තමන් ගැනත් නිර්හංකාර සතුටක් ඇති වෙනවා. ඒකට කියන අමානුෂික සත්‍යයක් කියලා. මේ මනුස්ස ලෝකේක දරන්න බෑ. මනුෂ්‍යලෝකේ තියෙන හරියක් වෙන රූපංච කරන සත්‍යසති. මේකෙදි නම් Taman ලැබුව සෑම සම්පත්තියක්ම ඌව මම නෙවෙයි. මේක මගේ නෙවෙයි. මේක මගේ ආත්මය නෙවෙයි කියලා ඒ ආෝභාස ආලෝක පීති පස්සද්ද උපේක්ඛා සති සේරම හුදු උපකරණ පමණයි ඒ වගේ නම් වල බණ්ඩිකෝ කවදාවත් කෙලවර යන්න බෑ කියලා ඒන සතිය මේ සර්වතන් සඳහන් කරනවා මුළු අවුරුදු 100ක් මෙවැනි දෙයක් නොලබා ජීවත් වෙන ජීවිතේ වැඩිය මෙවැනි රතියක් ලබලා හම්බෙන එක දවසක් වටිනවා. අවුරුදු 100ක ජීවිතේ වැඩිය වටිනවා කියන්නේ. නමුත් ඒක වටින්නේ මනෝ ගිය මිනිහට විතරයි. අනිත් සංසාරයේ හිතේ මොකටද ඔය වගේ දෙයක් අපිට මේ අවුරුදු 100ක් කකා බිබී ඉන්න හම්බෙන එකට කැප කරලා මොකටද කියලා කියන්නේ. අර කතෝලික මිනිස්සෙක් කියලා අවුරුදු 100 පෑනලා. ඉතින් මේ මිනිස්සයා බොහෝම මේ මත්පැන් පාන නොකර ඉති දුර්තේ දැන නැතුව මස් මාළු වලින් ගලකලා බොහොම එළවලු වලින් විතරක් කැපෙනවා. ඉතින් මනුස්සයා දැක්කලා අවුරුදු 16ක විතර ළමයි උල්ලුවන් තරම් මේ කාමතද වෙනලු කනවා බොනවා කුඩු ගහනවා নানা ප්‍රකාර දේවල් ඊට පස්සේ දරුවෝ මේ වගේ විදිහට වා ඉඳුරම් පිනවුවොත් ඇඩිකල් ඉන්න හම් දෙන්නේ. දැන් මම බලපන් අවුරුදු 100ක් පැනලා මම කවදාකවත් නෙමෙයි සිගරට් එකක්. මත්පැන් පාවිච්චි කරලා නැහැ. ඉස්ති දුර්ත වෙලා නැහැ. එහෙම නැත්නම් මේවා දැන් කොල්ල අහන්නේ 100 ඔහොමනම් 100ක් අවුරුදු ඉඳලාදී වැඩේ මොකද්ද කියලා. කොල්ලෝම තමයි දැන් හැදෙන කොල්ලොත් එක බණ කියන්නේ ඌව තමයි කියන්නේ. එහෙම කට්ටියට මේක කරන්න බෑ. බුදුරජාණන් වහන්සේ කියන්නේ කොහොම නැත්තුව අවුරුදු 100ක් ජීවත් වෙනට වැඩිය මෙන්න මෙවැනි සැපයක් මේ ශාසනයක වින්දොත් එක දහසක් වගේ. මේ ඒ විපස්සනා පැත්තෙන් බලනකොට තෘතිය ධ්‍යානෙ පෙන්නන. ඊට පස්සේ භංග ඥාන බහිතපත්තාන ඥාන ආදී ඥාන වර්ධනයේදී මේ ලැබපු දේ මතින් ඇතිවෙන මේ එකලහසේ මේ සඳහන් කරන සමාහිතකමනේ මෙන්න මේ සමාහිතකම තුලින් ගියාට පස්සේ තේරෙනවා මම දැන් මේ ඊතිකම කෙලෙස් දුරු කරගත්තා පරිඋත්ථාන කෙලෙස් දුරු කරගත්තා දුරු කරගෙන ඉන්න තැනදී මට මෙච්චර සැපක් මේ පස්නා සාහිත්‍ය කියන්නේ නිප්පංච භාවයේ සාමාන්‍ය සමිතිය ආනේ තියෙන ප්‍රපංච සතියක් ප්‍රපංච සමාධිය මෙතන නිප්පංච සතියක් මේක මෙහෙමනම් මේ తాවකාලිකව යටපත් කරනවා වෙනුවට ඉතුරු සංස්කාර ධර්ම ටිකක් යටපත් කරන්න නැත්තම් කියලා සංස්කාරයන් පිළිබඳව උපේක්ෂාවක් ඇති වෙනවා. එතෙන්දී කිසිම ජයක් කිසිම පරාජයක් අතර වෙනසක් නැහැ. කිසිම හරියෑමක් සහ වැරදීමක් අතර වෙනසක් නැහැ. කිසිම නම්බුවක් සහ අවනම්බුවක් අතර වෙනසක් දැනෙනවා සේරම ප්‍රඥප්ති බවත් ඔක්කොම උපේක්ෂා බවක් දැනෙන උපේක්ෂාන් කෙරෙහි සංස්කාරයන් කෙරෙහි උපේක්ෂා භාවයට යනකොට තමයි මේ විපස්සනා ඥාන කෙලවර හම්බ වෙන සංකාරූපික ඥානය හම්බ වෙන්නේ. ඒක තමයි ඒ විපස්සනා ලෝකේ හම්බ වෙන චතුත් අධ්‍යාන කියලා කියනවා. ඒ නිසා ධ්‍යාන භාවනාවල වගේම සමාන්තර ස්වරූපෙන් අතන විපස්සනා කට්‍ය විසින් විපස්සනාට බරව දෙන්න දාත්ත කටනකින් මේ වගේ අමාහිත චිත්ත tattwa හතරක් විතර. ඊට පස්සේ තමයි හිත ගෝත්‍ර වූ ඥාණයට සුදුස්සෙක් පාටපත් වෙන්නේ මේ ලෞකික මට්ටම කඩාන කෙලස් මට්ටම කඩාන ඒ ආර්ය මට්ටමට යන්න නැත්නම් මාර්ගඵල ඥාණයකට යන්න. ඉතින් අන්න එවැනි මේ ධමතය නැත්නම් මේ හම් වෙන සමාහිතකම මම නොවේ මගේ නොවේ ආත්මේ නොවේ කියන මට්ටමට පවත්නවා කියන එක තකමලා හිතලා පතලා ආශිර්වාද වලින් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. මුල ඉඳලම ධ්‍යාන විපස්සනා මාර්ගයේ මුල ඉඳලම දිගටම ඥානවන්ත වෙන්න. අපි ඉදිරියට කතා කරා ඒ ඥානවන්ත භාවය ධ්‍යානමය ප්‍රධාන අංගයක් විදියට. දැන් මේ මේ මේ සූත්‍රයේ බුදු ඥානවන්තයන පඤ්ඤාවතෝ අයං ධම්මෝ නායං ධම්මෝ දුප්පඤ්ඤස්. මේ මෙපිට අපි මේ හම් වෙන කිසිම තැනක නම්බු ලැබුවොත් කිසිම දෙයක් දෙයක් කියවන්න ගියොත් ඒ කියාපෑම නිසා එතනම හිටිනවා. ඒකට අසත්පුරුෂකම් කියනවා. මම කියනවා කාලකන්නිකම් කියනවා. අපි දන්නවා මේ පරණවත්තුල කතාවක් තියෙනවා. ඒ ජීවලෙක් ජීවලෙක් උත්සාහ කරනවා හාවෙක් අල්ලගන්න මොන විදිහවත් බැරි නිසා ඌ උගලක් කටවනවා. කොහොල්ලා වලින් බබෙක් හදලා ගහක් මුල දිහා ළඟට බලන්නේ. හාව කකා යන ගමන් දකින්න බබෙක්. බබෙන්දල ගානකෝ මචං සෙල්ලම් කරන්න කියලා කියලා ගහනවා අතින් අර බබාගේ අතට. ගහනකොට හාතා හාවගේ අත කොල්ල බබාගේ අතේ අල්ලන. ආ ඒක ඇල්ලුවයි කියලා අම්බ වෙනවද මයිත් නන්නේ අනික තිබුත් ගන්න. ඒ අතත් අල්ලන. කකුලෙන් ගන්න ඒකත් අල්ලන. අනික කවුද ගන්න ඒකත් ඔළුවෙන් ගන්න ඒත් අල්ලන. ඇල්ලුව ගලවතේ ගහන ගහන පාර ඇල්ලනකොට පස්සේ අර ඉවලට බුදුරක් පාටපත් වෙනවා වගේ අපි මේ භාවනා කරලා හම්බ වෙන මේ බබත් එක්ක ඇල්ලුවත් අතින් අපේ අත අහුවෙනවා. අනික් අතින් ඇඟුවොත් ඒ අතර આવු. අඟුලෙන් ඇඟුවොත් අනේ නිසා ඒක පුළුවන් තරම් මග බලා ගන්න එක මම නෙවෙයි. ඒක මගේ ඥානයක් නෙවෙයි. මේක මගේ ආත්මය නෙවෙයි කියලා. මත් වෙන මත වෙන ඕනම සාර්ථක භාවයකදී අන්න මේ කොහොල්ලබත් එක්ක කරන දෙල්ලම වගේ අල්ලන්න ගියොත් අහුවෙ මොන්නම විදිහකට අල්ලන්න නැතුව යන්න නම් මේක මේ ආගම තුල තියෙන සාමාන්‍ය ඥානකින් බෑ නිප්‍රපංච භාවය. තණ්හා මාන දිට්ඨියට අහුවෙන්නේ නැති භාවයේ තියෙන නම් සත්‍ය පටන් ගන්නකොටම කියන ප්‍රතික්‍රියා නොකේ. දේවල් දිහා සමහිතින් බැලීම මුල ඉඳලා පුරුදු කරන යනවනම් ඒක සරුවත්තන් සඳහන් කරන්නේ ඥානවත්කම. එනිසා මේ සමාහිතස්ස අයම් වික්‍රේ ධම්මෝ නායම් ධම්මෝ අසමාහිතස්ස කියවට පස්සේ උන්වහන්සේ සඳහන් කරනවා පඤ්ඤාවතෝ අයම් ධම්මෝ නායම් ධම්මෝ දුප්පඤ්ඤා. පඤ්ඤාවතෝ අයං ධම්මෝ නායං ධම්මෝ දුප්පඤ්ඤංසාති ඉතියේ සම්බුත්තං කිංචේතං පටිච්ච උත්තං මහණෙනි මා මේ ප්‍රඥාවන්තයින්ටයි මේ ධර්මය දුෂ්ප්‍රාඥයින් නෙවෙයි එනකම් මේ ලෝකෙට අන්ධහර පාන ආයත නෙවෙයි කියා පාන ආයත නෙවෙයි කියලා යමක් කියවනයි මොකද්ද කියලා උන්වහන්සේ සඳහන් කරනවා ඉද බික්කවේ පඤ්ඤා පඤ්ඤා පඤ්ඤවා හෝති උද්‍යත්ත ගාමිනියා පඤ්ඤාය සමන්නාගතෝ අරියාය නිබ්බේධිකාය සම්මා දුක්ඛේ ගාමිනිය පඤ්ඤාවතු අයං ධම්මෝ නායං ධම්මෝ දුප්පඤ්ඤසාති ඉති යංකෝ පණිතං බුත්තං ඉති ඒතං පරිච්ඡුත අර ඒ උදේ අරිගත්ත ඒ පාඩය එහෙමම ਸਰවඥාන්තන ධානාංග පාඩය එහෙම මතක් නම් මෙතෙන්දි නිබ්බේධික ප්‍රඥාව තියෙනවා ඒක සහජ ප්‍රඥාවක් නෙවෙයි ඒක විපස්සනා ප්‍රඥාවක් නෙවෙයි විපස්සනා ප්‍රඥාව කියලා කියන්නේ එතන එතන ඒ අවශ්‍ය කරන ධර්ම උපදවන එක. මේ ලැබෙන සෑම ධර්මයක්ම බරක් කරගන්න නැතුව විපස්සනාට මාර්ගයක් කරගන්න නම් මේ පාරේ ගිය කෙනෙක් දැනගෙන එයාගෙන් අහගෙනම යන්න ඕනේ. නොවුනොත් වෙන්නේ මොකද්ද? මේ මතින් දැන් මට හරිද? මම හොඳ භාවනාකාරයෙක්. මට දැන් හොඳට සීලය තියෙනවා. මං ආශ්‍රය කරන පඬිතැත්තු විතරයි මෝඩය ආශ්‍රය කරන්නේ ආදි වශයෙන් අපි මේ වචනවත් සෙනඟ ඉදිරියට කතා කරන්න ගියොත් කියාපාන්න ගියොත් අනිවාර්යයෙන්ම අහුවෙ. ඒ නිසා මේ ගුණධර්ම ජීවිත පරිත්‍යාගයෙන් ඉපදී යුතු දේවල් නම් කවදාකවත් කියාපාන්න වටින් දෙයක් අන්න ඒකට අවශ්‍ය ප්‍රඥාව තමයි මෙතන විපස්සනා යෝගාවකෙක්වත් ළඟ තියෙන නැත්නම් සිදුවේ යුතු එකම දේ අනිත් ඕනම ගුණයක් තියෙන කෙනෙක් ඒ ගුණේ කියාපාන ගතිය ගුණයක් එක්කම විපස්සනා දිනෝ නෝග පරිසම්. විපස්සනාදී විතරමයි ඔපිතිය. අනික ඕනම තැනකදී ඒ ගුණේ එන. මේ සාමාන්‍යයෙන් මේ සම්සංගණී අතුආවේ පව විස්තර කරනවා භාවනාවටපත් වෙච්ච නැති. ඒ කියන්නේ සාමාන්‍ය කාමභෝගී මිනිසෙකුට මිනිස්සෙකුට ඉත්‍ත්‍යාවකට ප්‍රධානම බාධක වෙන්නේ තණ්හා. ආශාව නිසා කාමලාසනියේදී කාමරායදානියේ බත්තලිය වගේ ඉතින් පහිනවා ඉතින් කඹරනවා මරණකම් කඹරනවා මරිච්ච දවස් තමයි දන්නේ අපි ආවේ මේ ලෝකෙට මේක නෙවෙයි වෙලයි මොකද හේතුව ආම සීල සමාධි ප්‍රඥාවට බැලලා නැහැ නමුත් යම් විදියකට සීලයක් ගත්තා නැත්නම් සීල ශික්ෂාවට බැස්සා නම් ඒ මනුස්සයාට කාමයේ නෙවෙයි ඊට පස්සේ බලපාන්නේ ද්වේෂය කියලා ඒ මනුස්සයාට දේවල් නුරුස්නා ගැටයක් ඉදීනේ ඉඳලා කාම භෝගී පුද්ගලයා නුරුස්නාට පටන් ගන්නවා ඒ මොකද මං දැන් සිල්වත් නැහැ. මේ සිල්වතුන් නෙමනම් ආශ්‍රය කරන්නේත් නැහැ. ඉතින් එන්නේ එන්නේ ද්වේෂය පදනම් වෙලා අන්තිමට මානසික අසහන ඇති කරගන්න. මුළු ලෝකේ තියෙන තාක් මානසික අසහන ද්වේෂ පදනම් කරලා තියෙනවා. ඒ වාගෙන මේ සමතයත් හරියට පස්සේ අපි දැන් සිල්වන්ත වෙලා දැන් භාවනා කරලා සමතේ ධ්‍යාන හරියයි කියලා හිතමු. ඒකට හොඳ අර්ථකථනයක් දීලා තිබුණා භක්මජාල සූත්‍රය. භක්මජාල සූත්‍රය දෙන්නලා දීලා තියෙනවා දෘෂ්ටි 62ක්. ඒක කවුරුත් වගේ දන්න බුද්ධ ධර්මයේ දක්වන දෘෂ්ටි 62ක්. මේ දෘෂ්ටි 62කින් 49ක්ම ඇන්නේ සමතේ කියන එක. දෘෂ්ටි 13ක් තියෙනවා ප්‍රඥාව කියන ඒ කියන්නේ හොඳට Tamanට පෙර ආත්මේ දකින්න පුළුවන් තරමටම මේ ධර්ම ප්‍රවාහය දැනගත්තට පස්සේ ඒ මිනිස්සයා සස්සත දිට්ඨියට වැටෙනවා. අනිවාර්යයෙන්ම ආත්මත්වම කාටවත් කියන්න බෑ නෑ කියලා මම දැකලා කියන්නේ. මම අහලා කියන්නේ. මම බලලා කියන්නේ කියලා ඒක ඉස්තර කරගන්න ගියාට පස්සේ මතක නැහැ Taman මේ සාස්ත්‍ව පිටිතේ වටනයි. ඊට පස්සේ තව කෙනෙක් හම්බ වෙනවා ආත්ම දෙකක් බලන්න පුළුවන් කියලා. එයා කියනවා ඕ එයා මොනවද කතා කරන්නේ? එකනේ කතා කරන්නේ මම දෙකක් දන්නේ. මගේ සමතේ හොඳයි කියලා ඒකෙන් තණ්හාමාන කරනවා. මේ විදිහට දෘෂ්ටි 49ක් පෙන්වලා කියලා තියෙනවා. මේ සමතේ හරි ගියාට පස්සේ නෝකයි මම කියන්නේ හරි වෙනවා කියන්නේ කෙල වෙනවා කියන්නේ. පරිස්සම් වෙලා යනවා නම් කොච්චර ලැබුණත් මේ මතින් දෘෂ්ටිමත් වෙන්න පුළුවන්. මේකට මම අදහම දෙන්න පුළුවන් මේකට මගේ අදහස දෙන්න පුළුවන් මෙව අහුනොත් අපි ඉතරට යන්න යන්න යන්න යන්න ප්‍රපංචයි වැඩි හැබැයි මේව හරියට ප්‍රපංච ධර්ම පිළිබඳව දැනගෙන යන කෙනා කවදාකවත් මේව ගණන් ගන්නෑ ඌවා මේ පාර යනකොට අනිවාර්යයෙන්ම අතුරු ඵල ලැබෙනවා මේව අතුරු ඵල අපේ ප්‍රධාන ඵලේ නම් මේ සියල්ලගෙම විනිර්මුක්ත වූ ප්‍රඥාවෙන් විනිර්මුක්ත වූ චිත්තයෙන් වෙන විමුක්ත වූ චිත්තෝ ඵල විමුක්ති පඤ්ඤා ඵල විමුක්තිය. මේ සමේවා ලැබුණට ලැබුණට හංගගෙන යන්න දන්නේ නැත්නම් අනිවාර්යයෙන්ම ඔය අවුලක් වඩපත් වෙනවා. ඉතින් තමයි මෙතන මේ සමාහිත හිතක් ඇති වෙනවත් එකම ඇතින් සරුවත්ංශ බෙන්ලා දිර තියෙනවා. මේ ප්‍රඥා ඉදරෙන්න. සාහසනික ප්‍රඥාවෙන් ප්‍රඥාවන්ත වෙන එක නිබ්බේධික ප්‍රඥාව කියනවා. නිපක ප්‍රඥා කියලා නම් <clears throat> කියන එකට පාටිහාරීය ප්‍රඥාව කියලා කියනවා. මෙන්න මේක තමයි ආචාර්ය પરම්පරාව කියලා කියන්නේ. ආචාර්ය પરම්පරාව තමන්ගේ හැදෙන ගෝලයෙන් මතක් කරලා කියනවා කවදාවත් අන්දෙකුත් නැන්ද යන්න එපා. අන්දහැර පාන්න යන්න එපා. කාටවත් බණ උගන්වන්න යන්න එපා. යනකොට පුළුවන් තරම් ඉත බුදුහාමුදුරුවෝ කියපු දෙයක් විදිහට මිට පොතේ කියන දෙයක් විදිහට තමන් කියපාන්න යන්න එපා. කියපු ගමන් මේ අනිත් පැත්තට. ඒක නිසා මේ ප්‍රඥාව නැති වුණොත් අපි හම්බ කරන දේ පවා අපිට බාධාවක් තියෙනවා. හැබැයි ඒක බය වෙන්නවක්වත් එහෙම නැතුව මේ නොකර ඉන්නවක්වත් නෙවෙයි මතක් කරන්නේ. මේ ඉන්න ඇත්තෝ හුඟක් පෙරපින් කරලා දෙන හොඳට පාරමිතා පිළිලා තියෙනවා. ඒ වගේම නියම ක්‍රමයට ඇවිල්ලා විවේකේ හොයාගෙන කාලය දැනේ ක්‍රමයේ ගත කරනවා කියලා කියන්නේ පරීක්ෂණය කරන්න try කරන වෙලාවක් නෙමෙයි ඒක strive කරන වෙලාව. අන්න ඒ නිසා තමන් ළඟ තියෙන ಗುಣ පුළුවන් තරම් වහගත්තොත් කටමැක දොඩවන එක නතර කරොත් අනිවාර්යෙන් ගමනට වා. පහසුයි. ඒක නිසා කරන්න තියෙන්නේ දැනට කරන ටික නොකර ඉන්න එකයි. වෙන පිටක් ඕනේ. දැන් කරන හැටි හොඳ තමයි. මේ කියා බලන්න අඟවන්න Taman අතරින් සබ්බ පංචායන වහන්සලත් එක්කවත් ඕනේ. හැබැයි අමාරුයි. මේ සාගතයන් සඳහන් කරලා තියෙනවා මේ ලෝකේ අමාරු කාරණා තියෙනවා ගමනක් යන්නේ හිතනොත් නොයා ඉන්න අමාරුයි කියලා. තමයි යම් කිසි ඥානයක් ලැබුණොත් ඒක නොකිය ඉන්න අමාරුයි කියලා. ඒ අමාරුකම තියෙද්දි ටික පෙන්නලා දීලා තියෙන සර්වතන් වහන්සේ ඥානවන්තයාට බේරෙන්න. ඒ නිසා ඒවා කෙරුණයි කියලා ඒක මේ රාජ අපරාධයක්වත් දඬුවම් කළ යුතු අපරාධයක්වත් නෙවෙයි. මොන නොකෙරුණා නම් හොඳ. පුළුවන් තරම් උත්සාහ කරන්න ඕනේ හිතයට වැඩිය හොඳ අධිශීලයකට යන්න. නමුත් ඒක නොදැනෙන්න. හරි ඊයේ කිව්වා වගේ ගාන්ධිතුමා කිව්වලු අල්ලෝගේ මනසට ඉරිසියා නොහෙතෙන කාලෙට වැඩ කරන්න දැනගත්තොත් තමයි සතේ සාමේ හිතෙන්නේ. ඒ නිසා Taman කොච්චර සිල්වන්ත වුණත් දුසුල්ලෙතෙකුට අහු වෙන්නේ නැති වෙන කාලෙට. තමලව කොච්චර ධ්‍යාන භාවනා මේ කියන සමාහිත හිතුනොත් අසමජාත්‍යයකට පේන්නේ නැති තාලෙට කොච්චර ප්‍රඥාවක් තිබුණත් මොඩෙන් අතට ගියාම නොදැනෙන කාලෙට ඉඳ ගන්නවනම් ඒක තමයි ඒ විපස්සනාවේ තියෙන සාමාජික පැත්ත. ඉතින් මේ පැටි දිනු කරගන්නේ නැති වුණොත් මේ අර හම්බ කරාට දැනගත්තට අරසා කරන්න ගන්න දෙයක් ඒ නිසා ඉස්සරහට යනකොට විපස්සනා භාවනාවේ ධ්‍යාන මාර්ග මේ ආධ්‍යාත්මික මාර්ගයේ ගොඩක් එන්නේ ඉපීමනේ. උපේක්ෂේ අරසකන. එනවත් ඉරිනම් පින් කරන එක නෙවෙයි. පව් නොකර සිටීම. අන්න එතෙන් දෙනකොට තමයි ඇත්තටම මේ සූත්‍රවල තියෙන වටිනාකම බුදුජානනාංශ දේශනා කරපු ධර්මවල තියෙන ගැඹුර ගැඹුර ඇතුළාන්තයේ තේරෙන්න පටන් අරගන්න. එතකොට ධර්මයේ එන්නේ එන්නේ නිස්සද්ද බණක් වඩපත් වෙනවා. මේ දක්වන ආදර්ශයමයි කියන බණ වලට වැඩිය උගාක් වැඩගත් වෙනවා. අනිත් ආධිනිකයට ඒක බෑ. ආධිනිකයන්ගෙන් බණ කියන්න ඕනේ, ඉතින් දෙන්න ඕනේ, සිල් රැකවන්න ඕනේ. නමුත් ගැඹුරට යන්න යන්න තේරුම් පටන් ගන්නවා තමන්ටත් තමන්ගේ තමන්ට අනුගේ ලැබෙන දේ තුලත් නිසද්ද භාවය තමයි බණ කියන්නේ. ඒ මොකද අපි එන්නේ ඉඳ සංස්කාරයන් අඩු කරන තැනයි යන්නේ. කාය සංකාර, වචී සංකාර, මනෝ සංකාර අන්නේ අඩු කරන යනකොට යනකොට එන ප්‍රඥාව මේ සාමාන්‍ය ලෝකයේ කිනකාපාරය ඉදිරියට යන හදන ප්‍රඥාවක් නෙවෙයි කියන්නේ. ඇතුළතට නැගෙන ප්‍රඥාව. ඒ නිසා ඒ සමාහිත හිතක් එනකොටම අසමාහිත හිත නැති වෙනකොටම ආරස්සා කිරීමේ ප්‍රඥාවත් ඒත් එක්ක යනවා නම් ජාඩියට මුඩිය වගේ දුමාකාර ගමනක් යනවා. ඒකකොට හොඳට තේරෙනවා ඒ ගමන Tamanට ඉස්සලා ගිය ඇත්තෝ මොන තරම් සත්පුරුෂ ක්‍රමවලට ගුරු මත නොයික්මවා කටයුතු කරලා තියනවාද අපි මේ අවුරුදු 2551ක් දැන් ගත වෙලා තියෙන්නේ ඒ තියෙද්දි අපිට මේ මෙච්චර සජීවීව මෙච්චර සවිස්තරව ධර්මයේ මත වෙලා තියෙන්නේ අපිත් මෙතෙක් කල නන්නා ප්‍රමාණයට සීල ශික්ෂාවෙන් සමාධි ශික්ෂාවෙන් ප්‍රඥා ශික්ෂාවෙන් ගත කරන නිසායි මත්කටත් මේ වැඩ කරන්න අපිට තියෙන්නේ මේ සමාහිතසයන් ධම්මෝ ආයන් ධම්මෝ අත්මාහිතස්ස පඤ්ඤාවතෝ අයන් ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤාස කියන මේ කාරණා නැවත නැවත පිළිසිඳිනේ ඒකේ බුදුහාමුදුරුවෝ අපිට කියලා දීපු තාලෙටම ගැලපලා කටයුතු කරනවා ඉතින් මේ තාක්කල් මේ විස්තර කරන ධර්ම වල ලැබෙන කරුණු තම තමන්ගේ ජීවිතය සම්බන්ධ කරගෙන ඒ වඩාගත් ධර්ම තවදුරටත් ආරසා කරගෙන යන්න පිළිදනාටම අදාළ ශක්තිය ධෛර්ය බලය ලැබේවා කියන ප්‍රාර්ථනාවයි අදට නිමිති ධර්ම දේශනාව මෙතන නතර කරනවා පිළිදනාටම දැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා දැන් අපි එච්චරම ගොඩක් වෙලා ආරන්නේ අද පැයකට වැඩි ටිකක් වෙලා ආරන් තියෙන්නේ ඒ නිසා මේ ඉදී දේශනාවේ හෝ මේ දේශනාව සම්බන්ධයෙන් කිසිවිට කලේ යන තියෙන ප්‍රශ්නයක් තියෙනවා නම් මතු කරන්නයි මේ කියලා මම සාදරයෙන් ඉල්ලනවා. තමන් ගුරුවෙක් වෙන්න ඕන තමන්ට. පුළුවන්. දැන් මෙතෙක් ගියාට පස්සේ අර වැරදි පිටිකම ගුරුවරයා තියාගන්න. අපේ ඥානන්ද සාන්ති කියන්නේ අනේ ආයසතෝ මගේ ශිෂ්‍යෝ ටික තමයි මම දැන් ගුරු කනුකර කියන්නේ. ගුරු ශිෂ්‍යෝ හොඳ පාඩම් කරනවා. තාත්තලා මුරුරු වගේම නෙමෙයි හොඳ හොඳටම උගන්වනවා. ගුරුවරු ගන්නනේ කියලා මම බැරි කුලියකට බැරි හරිනේ ශිෂ්‍යෝ දෙනකොට පෙත්ත කපලා දෙන්නේ. අය මොකද මූණටමයි ගහන්නේ. ඒ නිසා අපි වෙච්ච වැරදි ටික බලන්න හිතියොත් ඒවට වඳින්න වදිනවා. ඉති අනුකම්පාවේ හේතුව අපිට පාඩම ගන්න. ඉතින් මේකේ ගියේ පාරම කරගෙන යන්න. ඉතින් යනකොට ඒ තම වැරදි වෙනකොට හොඳට සැලකිල්ලෙන් බලන්නේ මේ වැරද්ද තමයි මට ගුරු වෙන්නේ. නිසා මේ එක බණක්වත් එකම ධර්මයක්වත් කියන්නේ කාටවත් හිතමන්ද උත්සාහය කරන්න දෙන්නේ. මොනනම් ධර්මෙ වෙන්නේ. මේ කියන්නේ නිරිය වද්දායසයන් ධම්. නිරිය තව වැඩෙන්නේ මේ ධර්මයේ දේශනා කරන්නේ. මේ අපි ආපු ගමන තමයි ශ්‍රේෂ්ඨ මාර්ගය. ඒක දැන් අමාරුම කොටස. දැන් ඉස්සරහට තියෙන්නේ සෙල්ලම් ගමනයි උඹට කිටි දූෝ කියලා එළවෙන එකයි තියෙනවා. ඕම මැදුවම් කලාගෙන යන්නේ ඒකයි. දැන් ගෝයන් කපල පාගල කමතර ගෙනල්ලා මේ හරක් දාලා තියෙන්නේ. ඉතින් වෙනනම් ගොම් ගහන්නේ නැති. ඕන මොන දායකවත් මේ නැත් වැඩි දේවල් නෑ. නෑ ඒක තියෙන්නේ මේ කඳුලැල කැඳලා පෙන්වන්න පුළුවන් එක ආස්වාස්කදී එක ආස්වාස් ප්‍රසාදකදී කුංචි රැලි දෙකක් නැගිනවා ඉන්නේ නැගිලි ගන්න ලොකු එක රැල්ලයි නැගිලි. ඒක නිසා හොඳට දැනෙනවා ඒක. ඉදිරියට ඉන්නේ නැගිලි මේ මහාවාණ වගේ නොදැනෙනවා කියන්න බෑ කාටවත් බෑ. දැන්නම් කියන අත කියන්නේ. තිබ්බම තින්දීම වැඩි වෙනකොට උප්පරීමට තදයි. ඇකිලිදි නැති නිසා එක රැල්ලක් උඩට නැගලා බහලා යන නිසා ආධිනකයට දැක ගන්නකොට අරමුණේ ප්‍රකටතාවය ඇති වෙනසක් නැහැ. ඒ සමාවෙන් ලොකු වෙනසක් තියෙනවා. ආනාපානයේ පුංචි රැලි දෙකක් යනවා. ඒකෝට මේක තනි එක රැල්ලක් යනවා. මේකටම බලපාන්නේ වායු පොට්ටබ්බ ධාතුවමයි. ඒ නිසා ආනාපාන කරන්න බෑ කියලා. ඒ කියන්නේ ආනාපානයේ තියෙන මේ ආගමික ගතිය නම් නැහැ. හුඟ දෙනෙක් දකින්නේ ඕන ගමු කියන එන ඊගාවට හුස්ම නිසාම ඇති වෙන ආශ්වාස ප්‍රශ්වාසයේ පසු ප්‍රතිඵලයක් ඇති නැති වෙන මේ උදරයේ පිම්බීම හැදෙමින් බලන්න. ඇත්තට මේ මම ඒ පොත් එක තමයි මම යනකොට හිතන්නේ මේ පරිවර්තන කරපු පොත් එක හෙට් එකක් කියලා යනවා කියලා මම පරිවර්තන කරුවේ ඒ පොතේ අටවෙනි සංස්කරණය විතරයි. මුල් මුල් සංස්කරණ වල කෙලින්ම ක්‍රමයේ විස්තර කරලා දෙන්න ආනපන විතරයි. ඉන්නේ නැගලි වල වචනයක් නැහැ. අටවෙනි සංස්කරණයට යනකොට ෆුට් නෝට් එකක් දාලා තියෙනවා. මේ ආනාපානියෝ ඉන්නේ නැගලිම දාන්න පුළුවන්. දැන් ඉන්නේ නැගලිම කරන් දැනකොට ආනාපානිය කරන්න ගියොත් ගහලා එනවා. මේක කරන්නේ නෑ මේ බින්දි නැගලිම කරන්න ඕනේ කියනවා. මම හරියට පොත ලියනකොට මුළු ක්‍රමයේම විස්තර කරලා දෙන්න ආනපන. ඒ නිසා ඉස්සල්ලාම හැබැයි ඒකට හේතුව වෙනවා ලංකාව ලංකාවෙන් දොස් කිව්වා මේ මොකද මහදී සායදගේ ගෝලියෝ මේක ආනාපානයි කියන ප්‍රතිද්ධියෙන් තමයි දුන්නේ. ලංකාවෙත් නේද නෑ ඔය ආනාපානයි නෙවෙයි ආනාපාන නම් උත්තරෝත්තරේ නාසිකග්ගේ. නාසියාගෝ මෙතන එන්න ඕනේ හිත. උඹ කියන්නේ බින්දි නැත්නම් දෙන්නම දාපන්. ඒ නිසා මේක බින්දි නැතිනම් කියන්නම දැම්මට මෙතන වැටෙන්නේ නැති කෙනාට මෙතන ගන්න කියලා කියනවා. ඉතින් හොඳට භාවනා කරන ගුරුවරු ඕන තරම් දන්නවා ශිෂ්‍යයෝ දන්නවා මෙතනත් නොවි මෙතනත් නොවි මෙතන වැටෙන කට්ටිය. උගුර වැටෙන ගැටේ. මෙහෙම ගිහිල්ලා නැමෙන තැන වැටෙනවාට කොයි තැනක්ද? අර අරක මේ ආනාපාන කියන ලේබල් එක ගන්නවා. මෙතෙන් නිගියොත් බුරුම භාවනා කියලා ගන්නවා. භාවනා කරන යනකොට ඔක ඕනම තැනකට මාරු වෙන්න පුළුවන්. ඒක නිකන් මේ අපි ඒ වෙලාවට ඇති කරගත්ත සම්මුතියක් වගේ තමයි. උන්ට ආධුනිකයන් මේක හරියට බලපං. මොකද මේ කියන මට ආනමනේ අහුවෙන්නේ නැහැ. ඉන්සමදාර ඇති නිදවිච්ච වැඩි. උඩුතලක් නැහැ කියලා. ඉතින් ඒක උරු කියනවා බඩ බොම සබල. ඒ දවස්වල හිතන මෙහෙම අර පින්ඩි නැගින් කාට පළවෙනි දවසේ නෑ පින්ඩි. අලි බඩන් නෙවි. නෑ ඒක ඇත්තටම අත ආනාපාන කර කර ඉන්නකොට සබ්දයක් ආවොත් අපි කොහොමද සත්‍ය විපස්සනාට සංගන්නේ? සබ්ද තියෙනවා සබ්දයට යනවා කියන ඇහෙනවා ඇහෙනවා කියලා මෙනෙහි කරනවා. සබ්ද මොකක්ද කියලා දන්නේ නැහැ. ඒක බල බල ඉන්නකොට දෙන්නේ නැහැ කියන ගියා නම් ඒක නම් ප්‍රකට වෙන්නේ අපි ඒක බලනවා. ඒ කියන්නේ දුරුකල යුක්තක් නෙවෙයි, හතුරෙක් නෙවෙයි. ඒකේ වෙනුවට මතුවෙච්ච දෙයක්. ඒක කියයි කියලා. බුරුමේ ඉඳලා ලංකාවට යන්න ඕන ගමන් නැහැ. මම මේ බුද්ධි රැකිලිම කරනවා ලංකාවේ ඉඳලා කරන්න බෑ. ඒක බුරුමේ යන්න ඕන කියලා කියොත් එහෙනම් ඕන්න ඔය වගේ දෙයක්. නැත්නම් බුද්ධි රැකිලිමේ සමතයක් ඇති වෙනවා. කෙලම විපස්සනාමයි ආනාපානේ සමතෝ විපස්සනා දෙකටම යන්න පුළුවන්. කරනවා නෙවෙයි කෙරෙන දේවල් කියලා මං කියනවා කෙරෙනවනේ ඒක දෝෂයක් නෑ කරන්න යන්න බා මොනම දෙයක්වත් මේ පයදි දිහට බොරුතිය දාන්න එපා කෙරෙනවා නම් කිසිම දෙයක් අතුව කියන්න ඕනේ නෑ මුළු ලෝකෙම ඉච්චයි කවුරුහට අපේල ගැහුවනේ ඉතින් මොකද කරන්නේ උඹ ගහන්න යන්නේ ඌනිය ගැහුවයි කියලා ගහන්න යන්න මම කිව්වොත් දෙයක් ඌ ගහලා ඉවරනකම කරබන හිරපා ඒ වගේ මේ යන පාරේ මොන දෙයක් සිද්ධ වුණත් මේ මාළංක පුත්‍ර සූත්‍රයේදී පත්‍රුග ඝාතන වෙනවා බුදුරජාණන් වහන්සේ අදිත්තං අදිත්ත බුබ්බ අදිත්තං අදිත්ත බුබ්බ නපස්සත් නපස්සත් නපස්සිස්සම් ඔබ දැකලත් නැත්නම් දැන් දකින්නෙත් නැත්නම් බලන්නෙත් නැත්නම් මාත්‍ර බලන්න දෙන්නේ නැත්නම් ඕකෙන් කෙලෙස් උපදිනවද මනසෝ කියලා ඒ නෝනට ප්‍රශ්නයක් නෑ මේ ඉතින් ඔබ බැලුවොත් තමයි කෙලෙස් කියන්නේ චේතනාව තමයි බලන්න ඕනේ. මේ චේතනාව නැතුව අනපන කරනකොට දෙන්නේ නැහැ නේද පුළුවන්. අපි මොකද කියන්නේ? ඉදි සද්දයක් ආවද වේදනාවක් ආවද හිතෙල්ලක් ආවද ඒ වගේම තමයි සද්දයක් වේදනාවක් ආවයි කියලා තරහ වෙන්නේ. ඒ ආපු දෙන්නේ අපි දෙන්නේ ඒක ස්වභාව ලක්ෂණ බලන්නේ නැහැ. ඔකට නම් ඒක දිහා බලන්න. ඉතින් අර විපස්සනා ඉඳලා පටන් ගන්න වෙලාවෙලා හරි දුලි හරි විලක්. අපි දන්නේ යමක් උනාට බය වෙන්නේවා මොන්නම දෙයක් උනත් ඔබ මොකක් කරන්නේ. ඒ කියන්නේ චේතනා ස්වරූප මොනක්ක කඩිය කියන්නේ යන්නේ. තිබ්බොත් කර්ම රැස් වෙනවා. මොන දෙයක් වුණත් අපිට පැමිණි දුක් තනි ගහන කියලා කටේ අත දාන්නවා කියන සිංහල කියනවා. අපි යන ඉන්න කාලේ කියන්නේ මොන හරි දුකකට පැමිණි දුක් තනි ගහයි කියලා. අප කරා පැමිණිච්ච දුක් එක කක්ම දෙයක්. නැත්නම් දේවතුක සංහාරයක්. මොකක් හරි අපිට කරන්න දෙයක් නැහැ. ඒක හොඳම වෙලේ තමයි යෝගේ කියන සතුට වෙන්න තියෙන කාරණා හොයාගන්න. පැමිණිච්ච එකක් ආයෙ නෑ. එහෙනම් නතර වෙනවා. හැබැයි ගිහිල්ල ඉල්ලගෙන කනවන ඒකට බේත් ලෝකේ නෑ. අපි දැන් වෙලා තියෙන දවස් 30ේම කරන්නේ ඉල්ලගෙන කන පරිප්පු. ඇද්දගෙන නාන්නේ. එන දේට බලන්න හිටියන අර පුංචි කාලේ අපිට වෙච්ච දේ වගේ විපස්සනා අපි ආපහු අන්නේ ක්ලච් එක අතහැරලා දාලා ඒ හැල්ලට යන්න ආරම්භ. ඒක කරත් අදින් කාලේ. ඒක කරත් අදින් කෙල්ල කරන්නේ නැහැ කොල්ලෝ කරේ. ඒකට බ්‍රේක් නැහැ. රෝදයක් හදාගත්තා හඳ කුරදයටව කඩාගෙන යනවා අපිට පැත්තට ගියොත් හොම්බ කඩගන්න යනවා ඒ කරත්ත පදින්න ඕනේ ඒ වල ක්ලච් බ්‍රේක් අන්න මම මොකද නෑ නිකන් රේඩර් කරත් දෙක රෝඩ් දෙකට ගහලා කෝල් රෝඩ් දෙකක් ගහන්න පදින කරන්නේ රෝඩක් තුනයි හදාගන්න හතරක් හදාගන්න බැරි වෙනවා මගේ ජීවිතේ මේ විපස්සනා තේරුම් ගත්තට පස්සේ මහදී නිකන් නිවන හැටේ තියෙනවා මොකද කිසිම දෙයක් මේක වැඩි කරන්න අඩු කරන්න මොකොත් නෑ කියන දේ හොඳට බලන මොකද්ද කියන්නේ ආයෙකට කළ හැක්කක් තියෙනවා. මේ දේ කරනවා මිසක් කවදාකවත් නින්ද ලුණු ටිකක් හරි ගන්න උම්මලක ටිකක් ගන්න ඒ මොකක්ද දුන්න දෙයක් ආකපුවා තෝබන තකසන් කපුවා කියලා අරගොල රාජ්‍ය සැප අන්තිම අක්කිත රාජ්‍ය සැපත් ඇඩ්ජස්ට් කරන්න යාම තමයි මේ සංකප්පය කරනවා. يعني ඊට පස්සේ ඉතින් ආයෙ හොදලා ගන්න දෙයක් නැහැ. මොනම දෙයක් හරි පොඩ්ඩක් අත දැම්මනම් ආයෙ ගන්න දෙයක් නැහැ. කිරි කලෙයි ගොම කන්න. විතරයි. තමන්ගේ මත්තන් නම් නැත්තම්. විතරයි. ඒ ඕන කෙනෙක් හිත යනවා. ඊට පස්සේ අපි මේ වගේම නරක පැත්තක් තියෙනවා. නරකක් එකේ නරක ভাইබ්‍රේෂන් නැත්තේ. ඒක භාවනාවේ වෙන එකක් නෙවෙයි. ඇත්ත උනත් නැතුණත් beyond your control. මොකටද අපි රණ්ඩු කරන්නේ? You have no control. අපි කටේ බෝධාකාරයක හොඳ ভাইබ්‍රේෂන් එනවලු. දින ගහක් යට ගිහිල්ලා අපිට අපි අන ভাইබ්‍රේෂන් එක නැතර කරන්න බෑනේ එතකොට. ඕක හැට ඉන්නවත් බෑනේ අපිට. මේ වගේ නිකන් විකාරයි. එහෙනම් ඔය බෝගාගෙන් කොට ඉඳපුවාම කූඹිය වනම නම් ඔක්කොම දිවන් දකින්න එක. අර සුබදාහම ඉන්න කාලේ මට මතකයි අපි විභාගෙට ලිව්වා. දහම් පාසල විභාගෙට. ඔය මේ තෙන්නකෝම් පත්තියත් අපිත් එක ඉගෙන ගත්තා. ඒක තමයි කියනවා බෝසතාණන්. බෝසත් බෝසතුන් කියන එක විතර ගන්න. බෝ ගහේ සත්තු කියලා කියනවා. බෝ ගහින්න සත්තු. බෝසතු. ඉතින් වයි බෝ ගහේ ভাইබ්‍රේෂන් එක කොහොමද? හැම සතෙක්ම බෝසත්තම්. ඇයි ඔක්කොම නියන් දකින්නවා. නියන් නිකන් මේ මේ නිකන් අර මේ ලාභ කරගන්න හදලා මේ වැඩේ ලාභ කරගන්න හදලා ඔක ලාභ කරන්න දෙයක් නැහැ. අමාරු කරන්න දෙයක්වත් නැහැ. මේ මේ සිය සමාජ ප්‍රඥා දනොඹ බලාගන්න. මේක දුක හමුව අපිට පොලිසියෙන් දීලා දෙනවා. ඒ වැදිනේ ගැලකීමනේ. සීලය කියලා කියන්නේ වැලකීමක්. ඊටමන සීලය. සමාධි ප්‍රඥා. තමන් කරා වැඩිනේ දේ වෙනස් කරන්නේ ගාන ටික දවසක් හොඳ ලස්සන දෙයක් කිව්වා කවමදාකවත් අයිතිවාසිකම කියනවා කියන්නේ මුළු සාසනේ පුරාම පවතින පාවිච්චි කරන්නේ. ඒ ඕල්ඩන් ඕල්ඩන් ඩොට් બ્લોක් එක තියලා තියෙනවා දේශපාලනේ මොනම තාලෙකවත් බුද්ධ ධර්මයට ගැලවෙන්නේ. දේශපාලනේ කියන්නේ අයිතිවාසිකම් දිනන. ඒක බුද්ධ ධර්මයි. ගම්නිච්ච දෙයක් කිසි දෙයක් පැමිණේ වාසිකමක් නැහැ. මේ පැමිණිච්ච දේ මුගේ සිහිබුද්ධිය පාවිච්චි කිරීම විතරයි තියෙන්නේ. එතන අපේ කවදාවත් අතපයිසි කරන අරක දියව් මේක දියව් ඒ දවසක් අපි ඉස්කෝලේ යන කාලේ මේ යුනිවර්සිටි යන කාලේ JVP අදට JVP කියන කාලේ. ඉතින් පොස්ට් ගහලා තියෙනවා මේ අරක ගියව මේක ගියව කිය. ඉතින් පාලන ගේවදිනේ වාහනේ යට කොටුවක් තියෙනවා. ඒක හැමදම පුරවලා තියෙනවා. ඉතින් ඒක එක ගහලා ඉතින් කීතෝ යුගස්ලාවේ තොඩු ගිය වැඩි හදන කකුල කපලා. හොඳම සමාජවාදී. ඒක එක ගහලා තියෙනවා කීතෝගේ කකුල කැපුව කකුල ආපහු ලබා ගියව කියලා. යන්න කන් ඉනාවුද Thank you. අපිට නෑ බුදුහාමුදුරුවෝ කිව්වේ ඒ කවුරුද හොඳ හොඳ ඉන්සයිට් එකක් තියෙන කෙනෙක් ගාවදී ටෝගේ කසු කකුල අධිරාජ්‍යවාදී ටික්ටෝගේ කසු කකුල දහවව ලබා දියා. හල්ලෝ නෑ එතන ඇත්තටම ඒකාග්‍රතාවයක් මේ ගන්න බැරිකමට වැඩිය විශාල ප්‍රදේශයක් නිසා හිත පවත්වන්න පහසුකම තමයි එතන බලන්නේ. ඒකෙන් ගියාට පස්සේ ඇත්තටම කියනවා නම් ආනාපාන සතිය කොච්චර කරා. ආනාපාන සතිය තුල ඉන්න තාක්කල් සත්‍ය සමාධියක් නෑ. කවදාවත් ආනාපානේ නැති ඉති දවසක පස්සේ තමයි සමාධිය. ඉනි වෙලා තුනි වෙලා තුනි වෙලා ආනාපානේ ගිරුණාට පස්සේ සමාධිය. ඒකේ පිංජීව හැකිලිම ඉන්නා තාක්කල් තාම ලදරු ලපන. ගෙවෙන තැනක් ගන්න ඊට පස්සේ තමයි භාවනා පටන් ගන්න. ඒක ආනාපානෙ පටන් ගත්තත්, ඉන්දියෙන් වැඩ පටන් ගත්තත්, ඌග නිකන් අර පෝල ජම්ප් එක වගේ පෝල් එක විසිකර පැත්තට තමයි පැනින්න පටන් ගන්නේ. පෝල් එක අරගෙන හතපිට යන්නේ කිව්වොත් මොකද? කවදාකවත් දිනන්න පුළුවන්. ඒක අන්තිම කෙලවරදී විසිකරන්නේ කොහේ? අපි ඕක මේ බොහොම මට දිනන්න උදව් වෙච්ච පෝල් එක මේක රූණිය දෙකට තියාගන්න ඕනේ කියලා එයාගේ අල්ලගෙන යහත්ත පැන්නොත්. ඒකයි ඒකට බාහිරකේ වැඩියම. ඉවරයි. ඒ නිසා ඕ එකක්වත් අල්ලන්නේ නැහැ. ආනාපාන කියලා කියන්නේ උපකරණයක්. ඉන්දිය හැදින ගැන කියන්නේ ඒක ඉතින්ද යනකොට ඒක හැලෙනවා. ඒක තමයි ඔය විතක්ක ਵਿਚාර දෙක හැලෙනකොට අරමුණක් වෙනවා මෙදී කිරීමක් හැලෙනවා. උගල දෙනෙක් ඒකට කැමති ඒක හුස්ම ගන්න හදනවා. එහෙම නැත්නම් ඒ වෙලාවට මේ මෙනේ කිරීම කොවන්න හදනවා. ඒ කියන්නේ පාවිච්චි කරන්න දන්නේ නැතුව අර මෝඩ gaduwa ආයුධත් එක්ක කරන සෙල්ලම් වගේ. ඇත්ත තමයි මුලදී අපි ගොඩාක් බලපෑම් කරනවා මෙනෙහි කරන්න එනේ මේක එනේ එක මෙනෙහි කරන්න කියන්නේ. නමුත් ඒක හැලෙන්න පටන් අර ගන්නකොට ගුරුතුමෝ කියා ගන්න බැරි වුණොත් කමඨා සුද්ධ කරනකොට ඉතින් ආයතන ගුරුවරයා මට එකයි කියන්නේ නේද? ඉතින් මෙනෙහි කරන්න පටන් ගන්න. ඒක නිසා කෝච්චි වාරේ බස් එකක් යනවා වගේ අද බඩක් අද බඩක් අද බඩක් තමයි කියලා වරක් නැහැ. ඒ නිසා භාවනාව ඒකකොට එක ඒක ඇත්තටම වෙන්නේ ඉඳී තියෙනවා ඒක තැහෙන විස්තර වෙනවා මහටි පාවොක්සයිඩ්ගේ පොතේ බලංග හිත ගැන හරියට සඳහන් කරනවා ඒ වගේම මම දැක මේ රාජ්‍ය කිරිපත් වල ඥානන්ද අහමුදුරෝ පුදුමා හරියට පට ගහලා දීලා තිබුණා මෙන්න මේක තමයි මිනිසුන් නිවන් දැකයි කියලා පටන් අරගන්නේ මේ ඔක්කොටම වෙන්නේ මේ හිත හැංගෙන එක ඊට පස්සේ ඒක නිවන කියලා ගන්නවා ඒක බොරු නෙමෙයි විසුද්ධි මාර්ගයේ පැහැදිලිවම පෙන්නනවා මේ විපස්සනා උපක්ලේශ දතේ එනකොට පටලවා ගන්න හැටි මග්ගා මග්ගේ ඥාන දර්ශන විසුද්ධිය කියලා කියන්නේ ඒක විසුද්ධියක් නොමගම යන්නේ. ඒ නොමග නොයාම පිණිස එකයි තියෙන කමදාන් සුද්ධ කරන වෙච්ච දේ කියන්නේ. Taman හිතන දේ නෙවෙයි. ඒකට ගුරුවරයා දන්නවා. ඒ ගුරුවරයෙක් නැති වුණත් Taman වෙන දේ, Taman ඉදිරිපිට වෙන දේ අර හිතවිලි වලට යන්නේ නැතුව. මගේ තියෙන මම දෙන එකම මේ ආරක්ෂක යන්ත්‍රය තමයි ඕනම වෙලාවක මූල කර්ණාටට එන්න පුළුවන්කම තියෙනවා. ඒක ඉන්න දිනෙන් එන්න. ඒක නාම ධර්මයක් වෙලක් බෑ. රූප ධර්මයෙන් වෙන්නේ. ඒක මාධ්‍යකාරක පොතක මේ තැනක තියෙනවා කර්මස්ථාන භාවනාවේ වැදගත් වෙන කියලා. කර්මස්ථාන භාවනාව කියනකොට ස්ට්‍රෙස් කරන්නේම රූප ධර්ම. ඒ නිසා අපිට නාම ධර්මයෙන් පටන් ගන්න බෑ. මොකද ඒක මනෝ මනෝ විකාරයක් වෙන්න පුළුවන්. සිතලුවක රූප ධර්මේ සතහන ආකාරය කියනවා. ඉතින් ඕන වෙලාවක ආයෙසරක් එන්න පුළුවන් නම් තමයි පටන් ගත්ත ආනාපානෙට ඒක නිකාර කැලියට යනකොට ගහින් ගහට කොට කොට ගියේ මීහට ආපෝ ගමට එනවා කියන ප්‍රශ්නයක් නැහැ. මොකද අන්තිම ඔක්කොම හදක්කනම් මේ ඔබල්ල මොකද කරගන්නේ? උන්න පත්‍රේ නැහැ. ඌ යනකොට වරින් වර කකුල උස්ස උස්ස යන්නේ. ඒක දිගේ ආපහු එනකොට ඊට මොකද දෙන්න පුළුවන්. අපි ඒක අමතක කරලා ගියොත් කොයි දේ හම්බුණත් අපි අර ආපු ගමන අමතක කරුවොත් ඒ වෙන්නේ අපි පැහැදිලිවම මනෝ විකාරයකට වැටෙලා නැත්නම් සිතලුවකට ගිහින්. ඒක වෙනවම අනිවාර්යයෙන්ම වෙන නිසා හැම වෙලාවෙම කරන්න තියෙන උනාන තමන් අර පටන් ගත්ත මූල කර්මස්ථාන. රූප කර්මස්ථානේ එන්න පුළුවන් නම් පැටලෙන දෙයක්. මේක එහෙම කල්ැතු උඹට වරදින්නේ නැහැ පුතේ කියලා යන්න බෑ. වරදිනවමයි වරදින වරදින වෙලාවේ පිළියම් කරගන්න. ක්‍රම මේ ආචාර්ය මත තියෙනවා. කරගෙන කරගෙන යනකොට පුතේ ඉදිරියට ගියත් ඒ ටෙක්නික් එකමයි හැමදාම පාවිච්චි කරන්නේ. නෑ ඒක යෝගාවචරයේ ලියවිච්ච චරිතයක් තියෙනවා. පැරක්ටිකේට් එක කල්ලාතුව තීන්දුව වෙලා තියෙනවා. ඒ නිසා ගුරුවරයාට තීන්දුව කරන්න බෑ, යෝගාවචරයට තීන්දුව කරන්න බෑ, යෝගාවචරයට තියෙන මේ වතුරට දාලා බලන්න වෙන පීනන්න පුළුවන් දෙයක්. ඒකට ඉන්නකන කරන්නත් බෑ. ඒ විදිහට විපස්සනා පාර කියන්නේ සමත පාර කියන්නේ කියලා ඇත්තට මේක නිකන් මේ අහම්බයක්. ඒ කියන්නේ ප්‍රීඩිසයිඩ්. ඒ කියන්නේ කලින් තීන්දුව වෙලා තියෙනවා. අපිට තියෙන දෙකම ගැලපෙන විදිහට සීල සමාධි ප්‍රඥා ප්‍රතිපatti දාලා තියෙන සීලෙන් පටන් අරගෙන ඉතල සමාධිය දැම්මට පස්සේ සමාධියදී තේරෙනවා අනිත්‍යකනාත්මක විරුද්ධ වෙච්ච විමර්ශන බුද්ධිය සහිත සමාධියක්ද එහෙ නැත්නම් අර්පණා කියන ඇතුළට බැසගත්ත මේ විමර්ශන බුද්ධිය ඉඳ නැති සමාධියක්ද කියලා. ඉඳ නැත්නම් සමතෙදිය. ඒකට ගිහිල්ලා කුඩට අරගෙන ආයෙ විපස්සනාට යන්නේ. විපස්සනා සමාධිය හැමදාම විමර්ශන බුද්ධියත් එක්කම යනවා. අඩු ගන්න මේ තියෙන සමාධියත් අනිත්‍ය දුක්ඛ යනාත්මයි කියන මේ නිප්පංච tattෙම යනවා. ඒකයි හරි දෙල්ලක. හරි අභියෝගශීලී. නමුත් ඔක් ප්‍රමාණ කරන්න ගත්තත් ඒ කියන්නේ දැන් ටෙක්නික් එක ටැක්ටික් එක අහුවෙලා තියෙනවා. දැන් උපමාවක් කියනවා නම් මේ බලාකුළු කැටිති බලාකුළු දැන් තියෙන්නේ. ওই බලාකුළු ගියාට පස්සේ ඒක සම්පූර්ණයෙන්ම වැහිලා. ඒකට මුළු ලෝකම සාමාන්‍යයෙන් ඒක නැගිට ගන්නවා. මුළු අහසම බලාකුළුකින් වැහිලා තියෙනවනම් ඒකට අපිට ඉර ඒ කියන බලාපොරොත්තුවක් ඇත්තියක්. ඒ දූලි බලාකුළු යනකොට ඉරක් පේනවා. ආලෝකයක් යම් ප්‍රදේශයකට වැන්නවා වරින් වර ඒක සම්පූර්ණ පේනවා සමානට වගේ වලාකුළු ඉන්දිමනේ කැටිතියි. ඒ වගේ අතරමැදි තියෙන වලාකුළු මිසක් තියෙනවා මිස ඉර කවදාකවත් ලෝකෙන් නැති වෙන්නේ නැහැ. ඉර තියෙනවාමනේ. නමුත් දවස් තුනකට විතර තුන දහස් වලට ඉරක් නැති ලෝකයක් අපි හිටියේ. ඉතින් ඒක හැන්ද වෙනකම් වලාකුළු ඉඳයි. එක සැරයක් අර අපි දන්නවනම් මේ ඉරේ දෝෂයක් නෙවෙයි ආගන්තුක උපක්ලේශ නිසා ඉර වැහිලා තියෙන කියලා දන්නවනම් ඉර නැතුණයි කියලා කනකාටි වෙන්නවත් යාග කරන්නවත් ඕන කමක් නැහැ. ඒ වගේ අපි දැනගන්න ඉන්නේ ඉන්නේ. ඒක නිසා ආනාපාන කරන අරමුණ කියේ. ඉගෙන බැරිලා නැහැ. ඒකට නැදී හිතිල්ලක් කරලා ආනාපාන වහන. හැබැයි මේ හිතිල්ල අතරමැදින් ආනාපාන තේ. එතකොට අපිට පුළුවන් දැනගන්න මගේ හිත හිතවිලි ගැන නොසලකා ආනාපානට යවන්න පුළුවන්. ආනාපාන ගැන නොසලකා හිතිවිලට යවන්න පුළුවන්ද කියලා දැනගන්න මම කියන්නේ ඒ වෙනකොට මේ යෝගාවචර දන්නවා ආනාපානෙ ඉන්නේ කොහොඳයි කියන්නේ. එච්චරයි පණිවිඩය. ඊට පස්සේ ගණන් කෙරුවත් නැත. ගණන් මත් වෙලා නෙවෙයි. ඒක නිකන් ඇත්තටම අර මේ තමයි ලස්සනද කියලා ගන්න කණ්ණාඩියෙන් බලනවා වගේ වැඩක්. නැත්තත් ඉතින් මෝනේ කණ්ණාඩිය මෝනේ ලස්සන කරන්නත් බෑ, ගැට කරන්නත් බෑ. කියන කැතම තමයි දෙන්නේ. ඒක කණ්ණාඩියත් එක තරහ වෙලා වැඩක් නැහැ. ඒ වගේ මේ මේ පරීක්ෂණ කරනවා. නමුත් ඒකේ ඒකේ භාවනා ජීවිතේට ඔය ඔය පරීක්ෂණය කරන්න ඉස්සෙල්ලා ඇත්තටම මම දෙන්න ඕන පණිවිඩය ලැබිලා. මම තේරලා තියෙනවා මේ ආනාපාන කියන එක නැති වෙන්නේ නැහැ. පිටිවිලි වේදනා සද්ද වලින් එකට හැලහැප්පුණාට ඊට පස්සේ අපි උත්සාහ කරන බලන හැලහැප්පෙන්නේ නැතුව තියාගෙන වගේ. ඒක ඉතරම ඒකෙන් ඉතරම ලොකු ලාභයක් හෝ පාඩුවක් කියන්නේ. මේක සාමාන්‍යයෙන් අපි කරන නම් විනෝදාංශයක් වගේ වැඩක් තියෙන නිසා පණිවිඩය කියන්නේ තියෙන මෙච්චරයි ඒ වගේ දේවල් එනේ කරකන්නත් බෑ. නමුත් මේ කොයි දේ ආවත් සමාජ උඩේදී ඝන බහල වේතිවිලි ආවත් අනගාමී තියෙන බව අනිවාර්යෙන් දැක්කේ නැතත් විශ්වාසය තියෙනවා. ඒ එකට සැකෙන්නේ. ඒ සැකේ කියන බාධායෙන් කරදර වෙන්නේ ඔබ මේ වෙලාවේ එයි නමුත් ඔබ ගියාට පස්සේ මට ආනාපානෙ යන්න පුළුවන් කියන විශ්වාසය තියෙනවා. ඒක අර ගණන් කිරීමෙන් කරන්නේ නැහැ. ඇත්තද නැත්තද කියලා කවුරු කරන්නේ? ඒ කියන්නේ අපි දැන් අරගෙන තියෙන මේ අනිවිදේ හම්බෙලා තියෙනවා. කමඨාන සුද්ධ වෙලා තියෙනවා වගේ සතුටක් එන්න පටන් ගන්නවා. ඊට පස්සේ ඒක ශබ්දයකට, වේදනාවකට, දින්යන් පරියන්ගෙන ගිලා පරියන් සක්මනේ ඉන්නකොට ඒක ඉතින්දා වැඩ කරන ඉන්නවසින් ඕකෙදින් අර මේක තමයි කියන්නේ ඔය මේ අන්වේ ඥාන කියලා. එකක හරි ගියා නම් ඒක පරිේෂණ කරන එක හිතේ ස්වභාවය. ඒක කවදාකවත් අතාරින්නේ නැහැ. ඒක දිගේ කර කර කර කර යනවා. ඉතින් අපිට ඕන කරලා ඉස්සල්ලාම වතාවට වැඩි කෙලිමක පෙන්ලා දෙනවා. ඊනොට පස්සේ හිත හැම වෙලාවෙම මේක කරලා ඉවර වෙනකන් හිතට ස්පාසු වෙන්නේ. ඒක අපේ ලාභයට ඉදිනවා. සුදුපසේ නිකන් මේ මේ සූදුවක් වගේ කම්පියුටර් ගේම් එකක් වගේ කර කර කරගෙන යන්න හිතනවා. එතකොට අපි හිතුවක් කියලා අතර මේ කාම ආශාවල් වගේ තිබුණ දේවල් වෙනුවට දැන් මේ ආධ්‍යාත්මික දෙල්ලමකට වැටෙන්න පටන් ගන්නවා. ඉතින් සමහරවිට හීනෙමුත් වගේ හීනක් දකින්නේ ඒ විපස්සනා. සමානලාට යන්න පටන් ගන්නවා. නැගිටලා බලනකොට ඉතිනවා මේ ඇත්තටම අනිත් පැත්ත දෙනවා. කොහොමවත් අර හීනෙන් අපි නොකරන නොකල ඉච්ඡන් කරනවා දකින්නකොට ලැජ්ජා හිතෙනවා. ඒ වගේ මේ එහාට මෙහාට මේ දෙක අතර මොනවද ගන්නේ නෝක් වෙන්න පටන්